අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට අද තවත් බ්‍රහස්පතින්ද දවසක් ධර්ම දේශන අවස්ථාවක් ලැබිලා තියෙන්නේ සිළුම දෙනා ඒ ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච්ච පරං භික්ඛු නේව සංඥානා සංඥායතනං සංජානාති තී ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ ඉස්සරහින් අපි තියාගත්ත <clears throat> මූලපරියාය සූත්‍රයේ ਸਰවචනාංශේ පුද්ගලයෝ හතර දෙනෙක් මේ ලෝයේ මිනිස්යන් අතර පහළ විය හැකි බවට අභීතව ප්‍රකාශ කරන පුද්ගලයන් හතර දෙනෙකුට සන්දර්භ 24ක් හරහා මේ හතර දෙනා ඒවා දැක බලා ගන්න ආකාරයේ විස්තර කළා දෙනවා. ඒ විස්තර කරලා දෙනකොට ඒ පළවෙනි පුද්ගල වර්ගයේ විතරයි බුද්ධජනනාංශ මේ ලෝකේ පහළ වෙනකොට හිටියේ අශෘතවත් පෘතජ්ජනයා කියන කට්ටිය නැත්තම් අන්ධ පෘතක්ජනයා කියන එක. ඊට පස්සේ සර්වජනනාංශ මේක දේශනා කරන්නේ ඒ ඇත්තෝ සෘතවත් ආර්ය ශ්‍රාවකයන් බවට පත් කරගන්න. ඒක අසාර්ථක වුණා නම් සර්වජනනාංශ ලෝකේ පහළ වුණායි කියලා වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා කවුද මේ අශෘතවත් පෘ탁ජනෙක් සරුවචනංශ මේ කරන දේශනාව අහලා සුතවත් අරිය ශාවකෙක් වෙන්නේ නැත්නම් අන්ධ පෘ탁ජනයා කල්යාණ පෘ탁ජනෙක් වෙන්නේ එදාට තමයි සරුවචනංශේ සම්මා සම්බුද්ධත්වයටපත් වෙන්නේ. එදකම් බුදුහාමුදුරුවෝ බුදු වෙන්නේ. බුදුහාමුදුරුවෝ බුදු වෙනවා කියලා කීයක තමයි ශාවක බෝධියකට වැඩි වෙනසක් නැහැ. පසේ පුත්‍රජාන් වහන්සේ නමකට වැඩි වෙනසක් නැහැ. බුදුරජාණන් වහන්සේ නමක් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන තව කෙනෙක් මේ ලෝකේ අර අසුතවත් පෘථග්ජන තත්ත්වෙ ඉඳලා සුතවත් ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. ඉතින් ඒත් එක්කම අර බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනකොටම ශ්‍රාවකයෙකුත් පහළ වෙලා ඉන්න ඕනේ. ඒ වෙනකොට අසුතවත් පෘථග්ජන මට්ටමේ ඉඳලා මේ අහලා නැත්නම් මේ බණ අහපුනිතා සුතවත් ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ පුද්ගලයාගේ කොච්චරක් සූදානමක් එළඹ පෙළඹ සිටි ගතියක් තියෙන්න ඕනද කියලා බැලුවොත් ඒව ලෝක ධාතුවේ එක මේරිච්ච අවස්ථාවක්. තින් ਸਰවචනාංශේ පහළ වෙන්නත් ඕනේ ਸਰවචනාංශේ හිතක් පහළ වෙන්න ඕනේ මේ අසුතවත් පුතඥයා සුතවත් ආදි ශ්‍රාවකෙක් කරන්න ඕනේ කියලා. ඒකට විශ්වසනීය විදියට අර්ථයක් ඇති ධර්මයක් ඇති දේශනා කරන්න ඕනේ. ඒක දේශනා කරනකොට ඒක අහලා තේරුම් ගන්න කෙනෙක් හිටියේ නැත්නම් කලමුණින් නව කලයකට වතුරක් කිරුවා වගේ ගලක් උඩට පිටර වී වෙපුරුවා වගේ පැලවෙන්නේ ඊට පස්සේ ඒ සුතවත් ආර්ය ශ්‍රාවකයා ඒ දේ අහන දේ හොඳට නුවණින් කල්පනා කරලා යෝනිස්මනස්කාරයෙන් කල්පනා කරලා කවදා හෝ අරහත්ත්වයටපත් වෙන්න ඕන. පත් නොවුනා නම් ඒක අන්ධෙක් දකපු හීනයක් වගේ වෙනවා. ඉතින් ඒක නිසා ඒ බවට සුතවත් ආර්ය ශ්‍රාවකයා මිලෝ වශයෙන්ම මේ අරහත්ත්වයටපත් වෙන්නේ නැත්නම් අර කියපු එකත් බාගෙට කරපු අඩාල වැඩක් වෙනවා කියලා පැමිණෙන්නේ නැහැ. ඒත් ඒක කිව්වොත් එහෙම හරියටපත් වෙන්නේ මරණලප්පයි ගාවාත්මේ කියලා ඒක අපිට මේ ලෝකෙදී ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ. ওই මට්ටම් තුන දේශනා කළ ਸਰවචාන්සි දේශනා කරනවා. මේ තුන් තුනටම ආවත් අසුසත් පුතු දැන පුතවත් සුතවත් අරිසාවකෙක් කියලා අරියත් උනත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙ දිහා බලන හැටියට බලන්න බෑ. ඒක වෙනමම චීන කන්නාඩියක් සම්මා සම්බුද්ධ. ඉතින් ඒ නිසා මේ කියන સંદર્ભ 20 ගාන ඔය එක එක කෙනා දකින්නට දිහා බලනකොට ඒ ਸਰුවචාන්සික පොතක් අරගෙන පිටකොන්ද පෙන්නපු පොතේ අනිත් පැත්තටලා කොලේ කොලේ කොලේ කොලේ වෙන් කළ පෙන්නනා වගේ පුදුම සම්දර්ශනයක් මේකේ තියෙනවා. ඉතින් ඒකෙදී ඒ දේශනා කරන නැත්නම් ਸਰුවචනාංශයේ පෙන්නපු පෙන්නන ධර්මවල හරිම ගැඹුරු තැනක අපි දැන් ඉන්නේ නේව සංඥා නාසඤ්ඤායතන කිව්වහම හුඟ දෙනෙක් මේක තේරුම් ගන්නවට වැඩිය පටලවා ගන්න ඉඩ තියෙනවා. ඒකත් තියෙන ඒකෙත් තියෙන නුත්පෙන්නන ගැඹුරක් තමයි <clears throat> අසුතවත් පුතඥයත් නේව සංඥා නාසඤ්ඤායතනේ හඳුනනවායි කියලා තියෙනවා. අසුතවතෝ ඉද බික්කවේ බික්කෝ අසුතවතෝ පුතුජනෝ නේව සංඥානා සංඥායතන සංජානාති. ඒ කියන්නේ ඒක භාවනා කරලා ගන්න එක නෙවෙයි. අනිවාර්යයෙන්ම සරුවචාන්සේ සඳහන් කරනවා නේව සංඥා ඊට ඉස්සලා තියෙනවත් පඨවි ආපෝ තේජෝ වායෝ භූත දේව බ්‍රහ්ම පජාපති ආකාසානං ඡායතන විඥානං ඡායතන අකින්චඤ්ඤායතන මේ හැම එකක්ම කියනවා ඒ අරියාණං අදස්සාවි අරි ධම්මේ අකෝවිදෝ අරි ධම්මේ අවිනීතු සප්පුරුසාණං අදස්සාවි සප්පුරුසන්මේ අකෝවිදෝ සප්පුරුසන්මේ අවිනීතෝ කියන මේ අසුතවත් පුතඥයත් ආකාසානං ඡායතනෙ හඳුනනවා. විඥානං ඡායතනෙ හඳුනනවා. නේව සංඥානා සංඥා අකින් සංඥායතනෙ අඳුනනවා. නේව සංඥානා සංඥායතනෙ හඳුනනවා. ඒ හඳුනාගත්තට ඒ පුද්ගලයා අඳුරගන්න හැටි සුතවත් ආර්ය ශාවකයා අඳුරගන්න හැටි අතර තියෙන සියුම් අර්ථ ભેදය තමයි අපි මේ දැනගන්න උත්සාහ කරන්නේ. එදා අඳුරගන්න හැටි අද අඳුරගන්න හැටි අතර රහතන් වහන්සේගේ සහ සුතවත් ආර්ය ශ්‍රාවකයාගේ අඳුනා ගැනීමේ ක්‍රමය අඳුනගත්තට පස්සේ වෙන දේ අඳුනගන්න ආකාරය පිළිබඳව මෙතන සරුවචාන්සේ වචන හතරක් සඳහන් කරනවා. ඒක තියෙන්නේ අඳුනගත්ත යහමකට හඳුනාගත්ත සම්මාදිට්ඨියෙන් හඳුනාගත්ත යෝනිසමස්කාරයෙන් හඳුනාගත්ත කෙනා. එතකොට අපිට සිද්ධ වෙනවා හිතාගන්න අසුතවත් පුතඥය මේක අඳුන ගන්නවා මේකේ අනිත් පැත්ත දාලා. සුතවත් ආර්ය ශාවකයා මේක අඳුනගන්නේ පක්ඛන්දති කියන විදිහට දැකපු ගමන් ඒකට බැහැ ගන්න ඒකට කිමි දෙන මට්ටමකට. අසුතවත් පුතඥය දැක්කපු ගමන් නූලක් බැඳ ගන්නවා බලියක් අරිනවා කේන්දරයක් බලනවා මොකද මට මේ උනේ කියලා. එයා සයිකියාට්‍රිස් ළඟාවට යනවා. එයා හැමතැනම අන්දමන්ද වෙනවා මේ ওই කියන ආයතන දකින්නකොට. විශේෂයෙන්ම රූප ධාන වලටත් වඩා ඒක උඟා භයානකව සිද්ධ වෙනවා. එහෙම නැත්නම් පිස්සු ඩබල් වෙනවා. පිස්සු හොඳ එකේනවා. ඔය ආකාසානං ඡායතනේ විඥානං ඡායතනේ අකින්චඤ්ඤායතන නිවසඤ්ඤා නාසඤ්ඤායතන වලට. ඒක නිසා මේ පක්ඛන්දනේ වෙනව වෙනුවට එයා සිහිවිකල් වෙනවා. මට දැන් මොකක්වත් මතක නැති වෙලා ගිහිලා එයා විජහට ගිහිල්ලා මතකේ අලුත් කරගන්න බේත් බොනවා. එහෙම නැත්නම් නූලක් ගැට ගහනවා කාට හරි කියනවා ළඟට ලැන්ලා පිළිට්ටියක් කියපන් නිකන් බයක් පාළුවක් තනි කරක් දැනනවා මේ මේ උලම අඬලන කොට වගේ. ඊගාට පසීදති කියලා තියෙනවා සුතවත් අරිසාග ආර්ය අප්‍රසාදයටපත් වෙනවා. කවුරු හරි හුණියමක් කරලා කනු නරක මොකක් හරි නරක අපල කර්මයක් හරිම පාළුයි හරිම කම්මැලි හරිම මුස්පේන්තුයි හරිම කාලකන්ණී කියලා ඒ පසීදන පහදිනව වෙනුවට එයාට මේක විශාල බරක් දරතයක් පාටපත් වෙනවා. මේ පේන අරූප ධාන తත්වේ. ඊට පස්සේ කියනවා සම්තිට්ඨති කියලා කියනවා සුතවත් ආර්ය ශ්‍රාවකයෙක් ලැබුවට පස්සේ නතර වෙලා ඒක බහුලීගත කරන්න හදනවා. අරයා ගැරන්ඩියකට අහුවෙච්ච ගෙම්බෙක් ගැරටි කටින් පැනලා යන්න හදනවා වගේ මේක දැවුව ගමන් මේක පැනලා යනවා. පැනලා යන්නේ මොකටෙයි? මහ විශාල අවුලකට අහු උනායි කියලා. එයාට හතර පසීම මකර කටකට අහු වුණා වගේ හතර හතර අතින්ම අනිශ්චිතතාවයකට ලක් වුණා වගේ තන්තිත්‍ත්‍ති විදියට අපි සතිපට්ඨානය කියලා කියන්නේ සීය පිහිටුවන එක ස්ථාවර කරන්න හදනවා. සතියට ගිය ගමන් සමහරව බය වෙනවා. බය වෙලා මොකද වුණා කියා ගන්න දන්නේ මේ ලෝකේ වචනකින් කියා ගන්න බැරි තත්වයකට කියලා බේත් බනවා. එයා සතිය දකින්නේ කුඩල්ලා කොට්ට උඩ තිබ්බා වගේ. ගෙම්බල ආහක තියාගත්තා වගේ. තියන්න ඉස්සලා පයින්. යෝගාවචරය නැත්තම් සුතවත් ආර්ය ශ්‍රාවකයා. එහෙම නැත්තම් රහතන් වහන්සේ ඒ ආකාසානංචායතන අකින්චඤ්ඤායතන විඥානංචායතන අකින්චඤ්ඤායතන නිවසඤ්ඤානාසඤ්ඤාත මම මේ හතරම සමාන කරලා මේ වෙලාවේ කතා කරනවා මේ තීරුම් ගැනීමේ පහසු සඳහා මේ අරූප ධාන කියන අදහසෙන් නැත්තම් සූක්ෂම රූප මත නැත්නම් අරූපේ මත කරන මතුවෙන ධ්‍යාන කියලා එයා ඒක පట్టල වෙන්න හදනවා පඨාණය කරගන්න හදනවා සම්තිට්ඨති අදිමුච්ඡති පෙරදක්මක් විදිහට දන්නවා මං ආවේ මේ පඨවි ධාතුවේ ඉඳලා ආපෝ තේජෝ වායෝ භූත ඊට පස්සේ දේව බ්‍රහ්ම ප්‍රජාපති දැකලා ආකාසානං ඡායතනේ විඥාන ඡායතනේ අකින්ජානේ යට ලස්සන පේනවා මේ පාරේ. දැන් මම මෙතන ඉන්නේ කියලා පෙරදැක්මට පහු කරපු හැතැම්ම කණුවක් දැක්කා වගේ අදිමුක්ඛයක් අදිමොච්ඡනය කියලා කියන්නේ කුසල ඡන්දේ තියුණු අවස්ථාවක් පෙරදැක්ම කියලා කියන්න පුළුවන්. ඉස්සරහා පේන්න පටන් ගන්නවා. මං ආපු පාර පේනවා. පෙරමග පේනවා. මේ මොකක්වත් නෑ අසුසත් පුරුත්ජනයට ඒක පාරට කරකොල ඇතරියා වගේ මේක මානසිකත්වයකට එනවා ඒක ආසන්න ගතියක් බය ගතියක් තනි ගතියක් දැනලා විජහාට මොකක් හරි කාමයකට බහිනවා. මොකක් හරි රූපයක් අල්ලා ගන්නවා, වේදනාවක් අල්ලා ගන්නවා. අඩු ගන්න කමටහනක් හරි අල්ලනවා. අන්න ඔය தত্ত্ব දෙක මම ගත්තොත් ඉස්සර මම බය වෙච්ච, චකිත වෙච්ච, සැක කරපු අනතුරුදායක අසරණ තත්ත්වයටපත් වෙච්ච දෙයක්ද මේ මෙතන මේ ක්‍රමයෙන් පිළිවෙලින් ගිහිල්ලා දැනගෙන අඳුනගෙන මේක ආභරණයක් වගේ කරගෙන මේ පట్టල වෙන්න හදන්නයි මේ කියලා දෙන්නේ. එහෙම නැතුව මේ භාවනා කරලා භාවනා කරලා වෙන් කර ගැනීම කරනවා. නමුත් භාවනා කිරීමෙන්ම ලැබෙන එකක් නෙවෙයි. අසුතවත් පුතුජණයටත් නේව සංඥානා සංඥායතනේ සංජානාති. හංගිනාය. හැබැයි හංගින්නේ තක්කමුක් වෙලා, බය වෙලා, ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩියක් වාගේ. ගෙම්බට මේ ගැරන්ඩියට අහුවෙච්චි ගෙම්බෙක් වගේ. එහෙම නැත්නම් බුදුජානන්සේ සඳහන් කරන මුංචිතු කම්මිතා ඥාන වගේ විස්තර කරනකොට අඹුව හත් දෙනෙක් ගත්ත මිනිහෙක් ඒ අඹුව හත් දෙනායි කෙනෙක් මරා ගන්නකොට පැනලා යන්න හදනවා වගේ හත් දෙනාගේ. කද්දාවත් යන්න හම්බෙන්නේ නැහැ. එකෙක් යනකොට එකෙක් කල්ලනවා. මේ විදිහට හත් දිනක් අඹුව අඹුවන් ඉන්න සපත්නීන් හත් දිනක් ඉන්න මිනිස්සෙක් ඒ ගෑනු හත් දිනයින් ගැලවිලා යන්න හදනවා වගේ. ගෙම්බෙක් ගැරන්ටි කටින් ගලවලා යන්න හදනවා වගේ. ඒ තරම් බය වෙනවා අපි මේක වෙනකොට. ඒ මොකද අර ආර්යනාචල දැකලා නැහැ. ආරි ධර්මයේ අහලා නැහැ. ආරි ධර්මයේ හැසිරලා නැහැ. සත්පුරුෂයන් දැකලා නැහැ. සත්පුරුෂ ධර්මයේ අහලා නැහැ. සත්පුරුෂයන් හැසිරලා නැහැ. ඒ නිසා මේක එනකොට සූදානම් කියලා කියන්නේ සූදානම් ශරීරේ. ලෑස්තිලා යනවා කියලා කියන්නේ ඒක පැත්තේ උකට තමයි බුද්ධ ශාසනය කියන්නේ. ඒක පැත්තේ උකට තමයි manussත්ත්ව ප්‍රතිලාභය කියන්නේ. ඒක පැත්තකින් උකට තමයි සත්පුරුෂ මේ ක්ෂණ සම්පත්තිය කියන්නේ. ඉතින් ඒක ලැබුණට ඒ සූදානම නැත්තම් මැණික් ගලේ පය වැදුනට කන ඇහිඳලා ගනීද? කතාවත් ගන්නෑ. ඌ වෙන ගලකට වැඩිය එක බරයි කියලා මැණිකට බැලලා යනවා. ඉතින් මෙන්න මේ වෙනසයි මේ යෝනිසමංස්කාරය සහ අයෝනිසමංස්කාර අතර වෙනස. තුංග දෙනෙක් හිටන මේ භාවනා කරලා පටවි ලබනවා නැත්තම් මම කියාගන්න මගේ කියන්නේ පටවි කියන එක ආපෝ නෙවෙයි කියලා තේරුම් ගන්න එක විතරයි. වෙන්කොට හඳුනා ගැනීම ද්‍රව්‍ය මූලද්‍රව්‍ය බාඩපත් කර ගැනීම. ඒකට මූලද්‍රව්‍යපත් කරනවා පස්සේ මූලද්‍රව්‍ය වෙන් කරගත්තා පස්සේ ලයිස්ට් එක දැම්මහම ඉතර කරදරයක් කරන්නේ නැහැ. මේ ඔක්කොම එක මල්ලේ දාගත්තාම පිසිගේ පලාමල්ල වගේ අරක කියනොට මේක ඉස්සරහට එනවා මේ කියනොට අරක ඉස්සරහට එනවා මේ පටලවිල තමයි අසුතවත් පුත්‍ජජනය කියලා කියන්නේ. එහෙම නැත්නම් සාතන් වහන්සේලා සත්පුරුෂයන් දැකලා නැහැ කියලා කියන්නේ. ඉතින් යම් කිසි කෙනෙක් දැකලා මේක දේවල් නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ මේ දේවල් වෙන්කොට හඳුනා ගැනීමයි. වෙන්කොට හඳුනා ගත්තට පස්සේ මුලදී වගේ වටිනාකම වැඩි වෙනවා. මේ තඹ, මේ පිත්තල, මේ රිදි, මේ චුත්තනාගම් කියලා වෙන් කරගත්තාම කරත හැකි. නමුත් අන්තිමට කරන්න තියෙන මේ ඔක්කොගෙම තියෙන රූප ස්වභාවය තේරෙනවා. මුණ වශයෙන් පෙනී හිටියත් මොන මූලද්‍රව්‍ය වශයෙන් පෙනී හිටියත් මේ රූප හතර තමයි තියෙන්නේ. මේ රූප හතරෙම එක එකට මේවා ලෝහ මේවා අලෝහ අරීමේ කියලා වෙන් කරාට මේ සියල්ලකම තියෙන ඇතිව නැතිව යන ස්වරූපයට ආවට පස්සේ වෙන් කරලා හඳුනාගත්තත් නැතත් එකම තමයි. නමුත් වෙන්කොට හඳුනාගත්ත එක්කනාගේ අදහස හරි පිරිසුදුයි. හරි පිළිවෙලකට යන්නේ. අන්නේ පිළිවෙල තමයි බුදුජානනාංශය අපට දෙන ව්‍යාකරණය. එතන ප්‍රතිපදාව කියලා කියන්නේ. ඒ නිසා කනකොට කාපන් කිරලා. තොගීර කණ්ඩේපා. තොගීර තමයි කෑවේ. නමුත් ඒක වෙන් කරලා තමයි ගත්තොත් රාත්තල් ගාන දන්නේ. ආන්නේ විදියට අපි කොහොමද එදා කතා කරපු විදියට විඥානයේ විසින් අපිට ඇති නැති ભેදය රූපයාගේ ඇති නැති ભેදය ඇතිවෙච්ච ගමන් මේකේ එකකට අපි කැමැති කරලා අනෙකකට අකමැති කිරීමේ ජඩ ව්‍යාපාරය තමයි විඥානය කරන්නේ. අපි ආනාපානදිගේ ගියා නම් යම් වෙලාවක ආනාපානෙ ගෙවිලා සූක්ෂම වෙලා දැනිනා නොදෙනිනා தත්ත්වයට එනකොට සමහරු නැවත ආනාපානයට පැමිණීම පණ ලැබුවා වාගේ ප්‍රකෘති தත්ත්වයටපත් වුණා වාගේ ගෙදර ගියා වගේ අදහනවා. තම කෙනෙකුට කියනවා අනේ තව නැට්ටක් ඉතුරුලා තියෙනවා මේකත් ගෙවම් කරලා මට 100%ක්ම නැති ඒ හිස්තැනට රූපයාගේ හිස්තැනට යන්න නැත්තම් කියලා අර ඉතුරුලා තියෙන ආනපණ්ඩ වෛර කරනවා. මේක ගිවියංකෝ ඵලයන්කෝ නද්දකින් එක නොප්පතම් මේක නද්දෝමකින් කියාගෙන කරනවා. ඉතින් මේ එකම හිත මේ දෙවේලකට මේ විදිහට කරනවා. නැති වෙච්ච ආනාපාන ගැන තැවෙනවා. එහෙම නැත්නම් මේ ඉතුරුලා තියෙන රිට්ටයි හන්දයි ගෙවා ගන්න බැරුව ඒකට වෛර කරනවා. මෙන්න මේ විදිහට මේක සිද්ධ වෙන්නේ ගොරෝසු ආනාපාන තියෙනලා වෙන්න බෑ කියන එක නෙවෙයි මේ කියන්නේ වෙන්න පුළුවන්. අර සියුම් අවස්ථාව දැක්කට පස්සේ මෙන්න මේ සියුම් වුණාට පස්සේ ආකාශයට කැමතින වෙලාවක් තියෙනවා. අර එතෙන් උදව් කරපු ඉනි වගේ අන්තිම පඩියට කැමති අවස්ථාවක් තියෙනවා. අරක උසල කකුල ගන්න කැමති නැහැ. මේක ගත්තොත් වැටෙයි. මේක ගත්තොත් පදනම නැති වෙයි වගේ කියලා හරියට යුරේ ඉඳලා ඔරුවට කකුල තිබ්බ මිනිසෙක් වගේ තිබ්බ කකුල හෙල්ලෙන නිසා ඒකේ සමතුලිත භාවයේ තරලයක ගත්තේ නැති කකුල තියෙන ඝණයක ඉන්සේ යාට හිතෙනවා මේ ඝණේ වඩා විශ්වාසයි. දන්න තැන අර වතුරට කකුල තියන්නේ නැහැ. ඉතින් මිනිස්සු බලා ඉන්නෝක ගොඩ වෑයම් මනසෝ නැත්තම් ඔරුවට වෑයම් ඔරුව යන තියෙනවා කියලා. අර මනසයි කකුලක් එකේ තියන කකුලක් මේකේ තියාන වටපිට බල බල ඉන්නවා. ආන්නේ වගේ දන්න පොළොව අතහැරලා තරලයක සමතුලිතතාවය ගන්න හදනවා කියන එක පොළොව අතාරින්න ඕනේ. තරලේ සමතුලිතතාවයට පක්ඛන්දනය කරනකට බැහැ ගන්න ඕනේ. ඒක ප්‍රසාදයක් පහල කර ගන්න ඕනේ. සම්තිත්ත ටිකේ පටල වෙන්න ඕනේ. ඊට පස්සේ අදිමුච්චති අනේ මෙහෙම තමයි ඊගොඩට යන්න පුළුවන්. එන්නේ නැත්නම් මේකොඩම තමයි කියලා ඊගොඩ පේන්න ඕනේ. ඒකෝර තමයි පොළව අතහැරලා තරලයට බහින්නේ. අන්න වගේ මේ එකකින් එකට මාරු වෙන වෙලාවේදී හොඳ හොඳ හොඳ දේ දා වඩා හොඳ දේ කියන මේ දේ පුන්නුවාට පස්සේ විඥානයේ මේකෙමුත් ජඩකම් කරනවා. ෂටකම් කරනවා. ෂටකම් කරලා මේක එකට කැමති වෙනවා මේකට අකමැති වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේක පුරුදු වෙන වෙලාවේ ආකාසානං ඡායතනට පක්ෂව කතා කරන නැත්නම් රූප ධ්‍යාන නිම කරලා ආකාසානං ඡායතන යන පැත්ත උනන්දු කරන වෙලාව කියන්නේ දැන් දන්නවනේ රූප ලෝකේ නිසා අරූප ලෝකේ පොඩ්ඩක් ගිහිල්ලා බලලා හුරු කරගෙන ඉන්න නිසා අරූපයට යෑම ජයග්‍රහණයක්. රූපේ ගෙවන් කිරීම ජයග්‍රහණයක්. ක්ෂම කිරීම ජයග්‍රහණයක්. නමුත් ආකාසානං ඡායතන ගිය කෙනෙක් හරි මම දැන් ඒකට ගියා මම දැන් රූප ගෙවම් කරන්න හැටි දෙන ඉඳගෙන විනාඩි දෙකක වුණත් මට යන්න පුළුවන් කියලා ඒකට බැඳීමක් එහෙම ඇති වුණොත් ඒකට ආශ කරන්න ගියොත් එතන ආය ඇල්ලිලක් අල්ලනවා කොල්ල බවත් එක කරපු සෙල්ලම වගේ. ඊට පස්සේ එයාට කියන කතාව ආකාසානංචයන් හඳුන්ලා දෙනකොට කරන කතාව නෙමෙයි කරන්න වෙන්නේ. ඒක අතාරින්න කතා කරන්න වෙනවා. උඹ ඕකේ ඔය ආකාසානංචයතර බැඳෙන්නේ රූපෙට තියෙන වෛරය නිසා. ඕක විඥානයේ තියෙන ෂටගතියක්, ජඩගතියක්. ඒ නිසා විඥානේ දැකපන්. ආකාසානංචයතෙන් ගිහිල්ලත් මේ විඥානේ පෙන්වන්න හදන ඒකට කැමති වෙන ගතිය අතහැරපන්. කැමති වෙන ගතිය අතහරිනවනම් රූපේ ඇතේ රූපේ නැතේ කියන මේ දෙක දෙකට බෙදලා ආණ්ඩු කරන විඥානයේ තියෙන ඊට යට තියෙන ෂටගතිය දැක ගන්න ඕනේ. ඒ නිසා ආකාශයටත් වඩා විඥානය අනන්තයි කියලා එතෙන්දී මෙහෙණි කරන්න කියලා. විඥානං අනන්තං විඥානං අනන්තං කියන විඥානය ඊටත්දී ලුකුයි. විඥානය ඊටත්දී සියුම්. ඒ මොකද ඇති නැති ભેදේ හදලා අපි මනාපමනාප ඇති කරනවා. අපි රුචි අරුචිකම් ඇති කරනවා. ඇති කළ මේක ජයග්‍රහණය මේක පරාජයක් කියලා අපිට ආතතියක් දෙනවා. නිසා විඥාණය දැක් ගන්න පුළුවන් වුණොත් ඒක බාහිර දෙයක් නෙවෙයි. අපි මෙතෙක්කල් මමයේ කියන රැකගත්ත දේ. මාගේ කියන රැකගත්ත දේ. ආන්නේ රැකගත්ත දේ Tamanට මේ ඉදිරි ගමනට බාධා කරමින් ලැබිච්ච දේ හොඳයි කියනවා නැත්නම් අතහැරපු දේ හොඳයි කියනවා. ආන්නේ දේ විඥාණය කරන මේ ෂටගතිය දැක්කනම් ලෝකේ ඉන දක්ෂම දේශපාලනඥයා වෙනවා. විඥාණය තමයි ඔක්කොම මුළු දේශපාලනයම කරන්නේ. අපි තිබ්බට හොඳ නිදර්ශන වශයෙන් ඇමරිකන් දේශපාලනේ ලංකාවේ දේශපාලනේ පෙන්වුවාට ඊට වැඩිය කැත හිතක් අපි ළඟ තියෙනවා. තමන්ගේ විඥානයේ ඔක්කොම කොටඩි ජඩයි. ඒ නිසා මේ විඥානය කරන මේ ඇති නැති දෙක හරහා ගැටුමක් ඇති කරලා කොටවලා වාසිය ලබන්න හදන ගතිය කෙලවර කොහෙද කියලා හොයන්න බෑ කියලා බුදුහාමුදුරු කියනවා. මේක කවදා පටන් ගත්ත දෙයක්ද කියලා මේ පූර්ව කෙලවර දකින්න බෑ කියලා. ඉතින් මේ පූර්ව කෙලවර දකින්න බැරිකමෙන් බුදුහාමුදුර අපිව අසරණපත් කරන්නේ කල්පනාට වටන්නේ නමුත් අපර කෙලවර දක්වලා පෙන්නන. ඕක ඉවර කරන්න පුළුවන්. මේ දෙකක් Taman ළඟට ඉදිරිපත් වුණාට පස්සේ ඉදමේව සත්‍යම් මොහගමඤ්ඤම් කියලා මෙයමයි සත්‍යය අරක මුහිස් තුච්චයි කියලා හිතපු ගමන් ඔබ දැනගනින් ඔතන විඥානයාගේ ෂටගතියක් විඥානයාගේ කඩප්පුලි ගමක් ආණ්ඩු කිරිමේ ගලියක් එහෙම නැත්නම් දෙක දෙන්න ගැටලා දෙකක් දෙකට කඩලා ද්වේතාවයක් හදලා ගැටුමක් තියසුලියක් හදන ගතියක් තියෙනවා. ආන්න ඒක දැක්කට පස්සේ මේ යෝගාවචරය විඥානයේ ගැටුම දැකලා එයා ඊට පස්සේ තිබුණත් එකයි නැතත් එකයි කියන මට්ටමට ගියාට පස්සේ ආකින්චඤ්ඤායතන කියලා කියන්නේ කිසිත් නැහැ. නෑ නෙවෙයි තියෙන දයක් ගණන් ගන්න. මේ විඥානේ ඇඳුම් අඳලා නටවන්න හැදුවට මෙයා දන්න මේ නළුව වගේක් නටන්නේ නාඩගමක් තියෙන වේදිකා සැරසිලි තියෙන්නේ ඒ නිසා ඕක ගණන් ගන්න එපා පොඩි කුඩා ළමයෙන්ගේ සිපිලි කිලියක් ඕකට මේ කවුරු දිනුවත් එක කවුරු අම්මා වුණත් එක කවුරු තාත්තා වුණත් එකයි කියලා ඒ විඥාණය කරන මේ සෙල්ලම් ටික දැක්කට පස්සේ සියල්ලම අකිංචන බවටපත් වෙනවා දෙයක තියෙන සිත් ගන්නා සුළු ගතිය කුප්පන ගතිය ඉද්දන ගතිය මන බන්ධන ගතිය නන්දි කරන ගතිය රාග කරන ගතිය නැතුණාට පස්සේ කිසිත් නැහැ කියන தත්ත්වේ තමයි ඔය ආකින්චඤ්ඤායතනෙ කියලා කියන්නේ බුදු දෙන කියන්නේ මේකත් අසුතවත් පුදුජන දන්නවා මේක මේ අසුතවත් පුදුජන සංජානනාති කියලා කියන්නේ යා ඒකට බය වෙනවා මේ ඔක්කොම සම වෙනවා. ගෙදර ගෑනිත් එකයි, අල්ලපු ගෙදර ගෑනිත් එකයි, තමන්ගේ දරුවොත් එකයි, පිට දරුවොත් එකයි. එතකොට පුදුමාකාර මුස්පේන්තු ගතියක් වෙනවා. කිසිම වෙලාවක බිස්නස් කරන්න බෑ. බිස්නස් කියන්නෙම කාට හරි ලණුවක් දීලා දෙක එක වගේ දෙකක් ගන්න මේක වඩා හොඳයි කියලා පෙන්නප එක වැලියු ඇඩඩ් ඒක හම්බ කරනවා. දෙකම එකයි. නමුත් ඇඩ්වර්ටයිස් කරනවා උඩ පැනලා පෙන්නනවා මෙන්න බඩු කියලා. අර පිරිසුදු මීපැණි හදනවා. මී මැස්සවත් දන්නේ නැහැ. ඌ ඒක සල්ලි හම්බ කරනවා. පිරිසුදු එලකිරි ඌ හදනවා. එළදෙනකින් කිරි ගන්නෙ. එළදෙන දන්නෙත් නැහැ. එළදෙන කවදා නරක කිරි හදලත් නැහැ. මේක පිරිසුදු එළකිරි හදනවා. හදලා විකුණන. ඕක තමයි බිස්නස් කියන්නේ. ඒ බිස්නස් කරනකොට කන අසුත අද්භූත ජනව ඉන්දියාවේ බිස්නස් කරන්න. ඒ නිසා බුදුජානන වහන්සේට ඒ අසුත අද්භූත ජන කැමති නැහැ. බිස්නස් කාර්ය කැමති නැහැ. ඒ මොකද මේ බිස්නස් කරන්න දෙන්නේ නැහැ. බුදුරජාණන් කියනවා කොයි එකෙත් එකයි. ඔබ තෝරන්න බේරන්න හදලා තියෙන්නේ උඹලාට තිබු සංඥාවක. ඒ නිසා මේ සංඥාවෙන් තොරව බලපං. බලනකොට පේනවා ওই ලෝකේ මේ වැලි අහුරක් ගත්තාම වැලි තලාවක් ගත්තාම මේ වැලියට මේ ඇලියට ලොකුයි කියන්නේ දෙයක් නැහැ. තියෙන ඒක ලෝකේ. මුහුදේ ගිහිල්ලා ඇඟිල්ල ගහලා කොහෙන් බැලුවත් නුරසයි. අර කඳුල වතුර කඳුල මේ කඳුලට වෙනස් කියලා මිනිස්සු මොන જાතියෙන් කියන්න ගියත් සාන්තිකර සාගරයත් එකයි පැසිෆික් සාගරය වුණත් එකයි අට්ලාන්ටික් සාගරය වුණත් ලුණු. ඔකේ තමයි ලෝකේ ගොඩක් තියෙන. පිළිගන්න කැමති නැහැ. මේ වගේ තියෙන සමගතිය සියල්ලේ තියෙන සමගතිය පෙන්වන්න ගියාම අකිංචන බාටපත් වෙනවා. දේවල් තිබුණාට උරුට්ටුවක් නැහැ. කෙසෙල් කියන්නේ මුල් ඇවරියත් එකයි අන්තිම ඇවරියත් එකයි. කොයි එකේ සමභාවය දකින්න ගත්තා ඔන්න මනුස්සකම එනවා. නමුත් ඒක දකින්න හැම වෙලාවෙම අපි මේ දේවල් දියාරුණයි කියලා, විරංජනේ වුණයි කියලා, නීරස වුණයි කියලා මේ ආකින් සංඥායතනෙට පහදින්න දන්නේ. ඒක ආකා විඥානං ඡායතනේ පහ කරන්න තියෙන උපක්‍රමයක් වශයෙන් දන්නේ. ඒකෙන් ඉන්න දන්නේ, වශී කර ගන්න දන්නේ. ඒකේ පෙරදැක්ම දකින්නේ. යම් වෙලාවක එහෙම හිටියොත් දැනගත්තොත් මෙන්න මෙහෙම ගමනක් ගෙවලා ගෙවලා තමයි කිසි දෙයක් ගණන් ගන්න නැති සියල්ලම තියෙනවා සද්ද තියෙනවා ඈතට වෙලා මට දෙවි කතා කරන්න වේදනාව තියෙනවා කයේ මම මැරලා නැති බව මම ඒකෙන් දාන්නවා හිතවිලි එනවා මං හිතනවා නෙවෙයි හිතෙනවා ආනපානෙත් වරක එනවා වරක යනවා මේක තමයි தත්ත්වය මේක ගැන පිළිබඳව කතන්දර ගොතන්නෙත් නැහැ ප්‍රපංච කරන්නෙත් නැහැ, ගෙත්තම් පන්නම් වැඩ කරන්නෙත් නැහැ. ආන එතන ගියාට පස්සේ යෝගාවචරය නැහැ තමයි. ඒ යෝගාවචර ලෝකයක් නැහැ. ඒකට යෝගාවචරයක් නැහැ. යෝගාවචරය මායාවට යෝගාවචරය පේන්නේ නැතු වෙනවා. මරණේ ඉවත් වෙනවා. ඉතින් මේක ආවට පස්සේ අපි කොච්චර නූල් බඳිනවද කියලා බලන්න. කොච්චර පිරිසජ්ජායනා කරනවද කියලා ආරස්සක පිරිතක්. මේ නැති වෙච්ච මිනිස්සයාට අනේ එහෙම වෙන්න දෙන්න එපා. මේ හෙන ගහන්න gediy පිටින් ඉඳද්දි නැහැ කියන්නේ කොහොමද? කොහොම හරි පිළිත් නුලක් ගැට ගහලා හරි ගෙන්න ගන්න මේ පැත්තට. එහෙම නැත්නම් මොකක් හරි සාන්ති කර්මයක් කරලා මේ සෙත් කවියක්වත් කියලා අපවර කක්ක ටිකක් ගා ගන්න තත්ත්වෙට ගෙන්නන්නනේ මුළු ආගම් පද්ධතියම තියෙන්නේ. මේක නැති එකක් නෙවෙයි අසුතවත් පුතු ජනරක් තියෙනවා. දන්නේ නැහැ. විශේෂයෙන්ම මේ අතර අර්ථ ભેදය දන්නේ. දැන් මම මේ පැయ్య වගේ කතා කරාට මමත් මේ ඔක්කොම දැනගෙන කියනවා නේ මම පොත බලලා කියන්නේ. මෙන්න මේකයි මේක වෙන්න ඇත්තේ කියලා. කියවන්න කියවන්න කියවන්න කවන්න දවසින් දවස තේරෙනවා මේ අසුතවත් පුතුජණයටත් මේක ඔක්කොම තියෙනවා. තිබුණට මේ ඔක්කොම කලවම් කරගෙන තියෙන නිසා කිරි ගොමයි කලවම් කරුවට පස්සේ ආයි කිරි වල වටනකමක් නැහැ. මේක පිරිසිදු වෙන් කරගන්න පරිච්ඡේද ඥානයක් අවශ්‍යයි. පරිච්ඡේද ඥාන ඉවර වෙනකොට ආයෙ කලවම තියෙනවා. කලවම් වුණාට දැන් ඉස්සර පරිච්ඡේඥාන ඉස්සලා ආසාවක් තියෙනවා පරිච්ඡේඥානෙන් පස්සේ ආසාවක් නැහැ කලවම තියෙනවා විසි කරන්න තියෙන එක හැබැයි මේ මට්ටමට එන්න තීර්ණ පරිඥා අවස්ථාවේදී හොඳට වෙන් කළ දැනගන්න ඕනේ. ඒක තමයි මේ කොටස් විචිකානකට බෙදලා බුදුසසුනේ පෙන්වන්නේ මේ ආකින්චඤ්ඤායතනය කියන එක එච්චර පට්ටල අවස්ථාවක් නෙවෙයි. ඒක ඊටාත්ම මේ තීරණාත්මක වෙලාවක් සියල්ලේ ජයග්‍රහණ අවස්ථාවක් වුණාට ඒක හරියට උසපනින එකනා හරියටම බාරකින් යහපැත්තට පෙරලා ගන්න වෙලාව. ඊට ඉස්සෙල්ලා උඩට නගින අවස්ථාවක් තියෙන ඊපස්සේ වැටෙන අවස්ථාවක් තියෙනවා. අනහර පෙරලෙන අවස්ථාවක් වගේ එච්චර ඉන්න බෑ. පట్టල නෑ. ඒක විපස්සනා කරන්න බෑයි කියලා මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ගැන සඳහන් කරලා තියෙන ඒ සූත්‍රයේදී ਸਰවචන්සේ සඳහන් කරන මේ ආකින්චඤ්ඤායතන දෙකන විපස්සනා කරන්න බෑ. විපස්සනා කරන දෙයක් නෑ. ඒකල වෙලා ආයෙ එහා පැත්තට වැටෙන්නේ ඇත්තේත් නැති නැත්තේත් නැති අවස්ථාවේ. හැබැයි ඇත්තේත් නැත්තේ නැත්තේත් නැති නම් රූපවත් වේදනාවවත් නෙවෙයි සංඥා පමණයි. සංඥා ඇත්තේත් නැති සංඥා නැත්තේත් නැති. එහෙම නැත්නම් නේව සංඥා න සංඥායතනෙ. ඉතින් මේ නේව සංඥානා සංඥායතනෙ කියන එකත් අපි හිතනවා නම් භාවනා කළ අදිෂ්ඨාන කළ යන එකක් කියලා මේක පෙන්වන්නේ නෑ. අසුතවත් පුතුජනකාවක් තියෙනවා. එයා ඒක වරදොල තේරුම් ගන්නවා. මෙන්න ගෙවල ගෙවල ගෙවල ගෙවල ඉවම් කර ඉවම් කරලා නැති තත්ත්වයට බය නැතුව ආය ආවත් එකයි නාවත් එකයි ඕක ගණන් ගන්න නැතුව ඉන්නකොට දේවල් තිබුණාට කෙලෙසෙන්නේ නැති නිලුම්පති වතුර ගෑවෙන්නේ නැති අසුචි කන්දේ ඇවිද්දට අසුචි ගෑවෙන්නේ නැති මට්ටමට එනවා. නමුත් ඒක ප්‍රකෝ එහෙම නැත්නම් දිගට පවත් ගන්න පුළුවන් තත්ත්වයක් නේ. ඊට පස්සේ ආ බාර ගන්නවා මේ ගෑවුණත් සංඥාවක් ගෑවෙන්නේ. නොගෑවුණත් සංඥාවක් නොගෑවෙන්නේ. ඒක නිසා මේ සංඥාවල් වලට එහෙම නැත්නම් මේ හීනෙකට එහෙම නැත්නම් මිරිඟුවකට එහෙම නැත්නම් චිත්‍රපටි දර්ශනයකට එහෙම නැත්නම් චරණ චිත්‍රයකට මෙච්චරම ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන කරන්න ඕනකමක් නැහැ. අනුන්ගේ සරණ පිටක් බලන්න ඕනේ නැහැ කියලා. ඒ නේව සංඥානා සංඥායතනේ අකින්චඤ්ඤායතෙන්ට වඩා පක්ඛන්දති පසීදති සම්තිට්ඨති අදිමුච්ඡති කියන විදිහට තේරුම් ගන්නවා කියන එකයි මේ සුතවත්තරිය ශ්‍රාවකයා කරන සුවිශේෂ දේ. මෙයා කරගෙන කරන යනකොට අකින්චඤ්ඤායතනේ සියල්ල දැන ගැනීමේදී අත්‍යවශ්‍ය අංගයක් වුණාට ඒකතර පටලසනක් නෙවෙයි. ඊට පස්සේ එහාට ගිහිල්ලා පටල වෙන්නේ නිව සංඥා නා සංඥාට. අන්න එතන ගියාට පස්සේ ඒකේ පක්ඛන්දනය කරනවායි කියලා කියන්නේ. ඒකට බැස ගන්නවා. ඒකට බැස ගන්නවායි කියන්නේ ආකිච්ඡඤ්ඤායතනේ පරිත්‍යාග කරනවා කියන්නේ. ඒ ඒ වසග පරිණාමයේ තියෙන පක්ඛන්දන පරිත්‍යාග කියන දෙකක් යමක් අල්ලනවායි කියලා කියන්නේ එතෙත් තිබුණේක අයින් කරනවා කියන එක. එනිසා එතෙක් උපය කරන තිබුණ එකත් ඉපීමක් තමයි. මම මේ දැන් කතා කරන්නේ සුතවත් අරිය ශ්‍රාවකෙක් නැත්නම් රහතන් වහන්සේගේ පැත්තෙන් ගත්තොත් ආකින්චඤ්ඤායතනේ මොනවාක්වත් තිබුණාට ගණන් ගන්න සද්ද තියෙනවා. තමන් හරියට මේ වෙදිනවා දින කාමරයක් ඇතුළේ ඉන්නවා වගේ යුද පිටියේ ඉන්නේ. තමන් දන්නව වෙඩ වැදින්නේ නැහැ. නැත්නම් බංකරයක් ඇතුළේ ඉන්නේ. බෝම්බ ගහවට මුකුත් වෙන්නේ නැහැ කියලා දන්නවා. යුද පිටියේ ඉන්න බව දන්නවන්නේ වගේ සද්ද තියෙනවා. ගණන් ගන්න දෙයක් නැහැ. ඒකෙම කයේ වේදනාවක් තියෙනවා. මේ දරා ගන්න බැරි මට්ටමක් නැහැ. එහෙම නැත්නම් හිතවිලි තියෙනවා මගේ නෙවෙයි. ආනපානෙත් තියෙනවා මුදුටුවම ගෙවිලා ගෙවිලා පොල්ලොන් දෙයක් වාගේ දවල්ට පායපු හඳක් වගේ තියෙනවා. ආන්නේ தත්ත්‍widetilde ගණන් නොගෙලින්න පුළුවන්කම මනසේ තියෙන එක සම්තුලිත තමතුලිත ස්වභාවයක්. ඒතර ස්ථාවර තනක් නෙවෙයි. ආන්නේ ස්ථාවර තැනට වැඩිය ඊගාවට එන්න තියෙන්නේ නිව සංඥා නා සංඥායතන එතෙන්දී ආ තේරුම් ගන්න තියෙන හරියක් තියෙන්නේ සංඥා පමණයි කියලා. ආන්නේ නිව සංඥා නා සංඥායතනට ආවට පස්සේ තමයි බුදුරජාන් වහන්සේට ඉස්සෙල්ලා මනුස්ස මනසේ පරිණාමය ඇවිල්ලා හිර වෙලා තිබුණ තැන. ඒක තමයි උඟ දෙනෙක් හිතාගත්තේ බ්‍රහ්මයාට මෙහා පැත්තේ මේක තියෙන්නේ. ඉන් එහා පැත්තේ බ්‍රහ්ම. ඉන් එහාට යන්න බෑ. මේක තමයි යන්න පුළුවන් උපරිම தත්ත්ව මේකත් විශාල ලොකු දෙයක්. ඒක තමයි උද්දකරාම පුත්‍ර ਸਰවචනාංශේ බුදු වෙන්න ඉස්සෙල්ලා සිද්ධාර්ථ ගෞතම කාලේ උගන්වන්නේ. එයත් හොඳටම දැනගෙන හිටියා මේක උසස්ම දෙයක් කියලා. ඒගොල්ලෝ සිද්ධාර්ථ ගෞතම කියන අලුත්ම ශිෂ්‍යයා ඉක්මනට මේකට ගිය බවක් දැනගෙන හිටියා. ඒ කියන්නේ තවත් මනසක් කමඨාන් සුද්ධ කරනට අල්ලලක් තියෙනවා. ඊට පස්සේ සිද්ධාර්ථ ගෞතම දැනගත්තා ආලාර කාලාමට වැඩි උද්දකරාම පුත්‍ර ලොකුයි කියලා. මේ සේරම මනුස්ස මනසේ ඉතාමත්ම හිණිපෙත්තක සිද්ධ වෙන කිරුමිනුම් වගේක්. ඒ ඒක වුණාට පස්සෙත් ඒ උගන්නපු ගුරුවරයා මේක අවසානයේ කියලා සිද්ධාර්ථ ගෞතම කුසිෂ්‍යාට ඒත්තු ගන්නට පන්ති භාගයක් දීලා උපගුරු තනතුරකුත් දුන්නා. ඔව් සිද්ධාර්ථ ගෞතමගේ තියෙන ශ්‍රේෂ්ඨත්වය මම මේක නෙවෙයි හොයන්නේ මම සිකින් සච්ච ගවේෂී කින් කුසල ගවේෂී මං හොයන්නේ සත්‍යයක් මොකද්ද කියලා. කුසලතාවය මොකද මේක පෙරලි පෙරලි යන ගමනේ පරිණාමය පරිණාමයේ විය හැකි අවස්ථාවක්. තව එහාට යන්න පුළුවන් කියලා. මෙන්න මේක ආලකාරා උද්දකරාම පුත්‍රට තේරුණේ නැහැ. තේරෙන්න බැරි වෙන්න හේතුව එයා පන්තියට බැඳලා තිබුණා. එයා ඉන්න තත්ත්වයට ලෝකේ සලකලා තිනවා. අත්‍තරම ඒ වෙනකොට හිටපු හොඳම බෞද්ධ සාහිත්‍ය සඳහන් වෙන මේ පු탁ජන භාවීනි ඉහළම தත්තේ. අන්නේ தත්තේ හිටපු එක්කනාට බෑ ඒක අතාරින්න. ඉතින් ඒක නිසා බුදු වෙන්නේ ඉස්සෙල්ලා සරුවච්චන් ආන්තේ නැත්නම් සිද්ධාර්ථ ගෞතම මේක පිළිබඳ හැඟීමක් තිබුණා කියන එක ගැන පොඩ්ඩක් හිතන්න. ඥානගතවම තිබිලා තියෙනවා හොඳ දේ මිසක්ක බාගේ දේ පිළිගන්නේ නැහැ. මේක කියන්නේ බා කියන්නේ අරක නෙවෙයි. අරූප ධ්‍යාන වලත් ඉහළ මට්ටමට ගිහිල්ලා හොයාගෙන ගිහිල්ලා ගුරුවරයෙක්ට දර්ශිය ඇදලා හම්බ කරලා ගුරුවරයා ස්තුති කරද්දිත් ඒකට නතර නොවි කිං සච්ච ගවේෂී කිං කුසල ගවේෂී කියලා කියන්නේ උගෝදෙනෙක් හිතනවා මේ සතර පෙර නිමිති දැකලා කලකිරුණයි කියලා. නෑ සතර පෙර නිමිති දැකලා කලකිරෙන්නේ කලින් සසර බය දන්න නිසා. සතර පෙර නිමිති දුටුවේ සසර බය නිසා. අපි හිතන්නේ සතර පෙර නිමිති දැකලා සතර බය ඇති උනායි කියලා. ඒක කවදාකවත් වෙන්නේ නැහැ. අපිට එන වෙන්න eBayද? මේ වෙනකොට කී දෙයක් හතර නිමිති හතර හතර ඒවා කීයක් කොච්චර දැකලාද? දැක ඒ හැංගීම තියෙන මිනිහට ඒක නිමිත්තක් වෙනවා. නැති මිනිහට ඒක නිමිත්තක් වෙනව ඒකට බය වෙනවා. ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් සුද්ධෝදන රජුරෝ බය වුණා. පුතාට පෙන්වෙත් නැහැ. ඔය පුතා දැකපු ගමන් හරියට අර ආසිතාවසේගේ ඔළුවට ජටාවට කකුල තිබ්බා වගේ රජකම උඩ කකුල තියලා පිනුවක් ගහපුවාම පයිදාම රැයට පැනලත් යනවා. මේ නිමිති දැක මේ නිමිත්තක් වෙන්නේ සංසාරේ බය දන්න නිසා එහෙම නැත්නම් ගිනාපු පිනක් තියෙන නිසා එහෙම නැත්නම් ඥානගත කර්ම ශක්තියක් තියෙන නිසා ඉතින් ඒක මේ බුදු වෙන්නේ ඉස්සෙල්ලා නැතිවිලා තියෙන. ඉතින් ඒ කියන එක මේ ඉන්නේ මේ එක එක මට්ටම් වල කියලා දැනගන්න ඥානය අතින් ඉපදින හත් දවසේ දරුවටත් තියෙනවා. ඒක ඉස්මතු වෙලා ඒක හරියට ස්වභාවික වර්ණයට අහුවෙන එක විතරයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ ස්වභාවයට වර්ණයට අහුවෙන්න නම් කාමය අයින් කරන්න ඕන, කාම සංඥාව අයින් කරන්න ඕන, රූපය අයින් කරන්න ඕන, රූප සංඥාව අයින් කරන්න ඕන. ඉතින් ඒ වගේ පටලවිල්ල ඉන්නකොට මේ මාත්‍රකාට හිත වදින්නේ නැහැ. කාම කාම සංඥා, රූප රූප සංඥා අයින් කරන අයින් කරන ගියාට පස්සේ මෙතෙන්ද හිත ආවට පස්සේ මේක බාර ගන්නවද නැත්නම් මං ඉදිරියට යනවද කියන එකත් අර ගුවන් විදුලි තරඟ වගේ පළවෙනි ප්‍රශ්නෙට උත්තර දෙන්න 500ක් හම්බෙන දෙවෙනි ප්‍රශ්න ගන්නවා. තුන්වරය උත්සාහ කරන්න පුළුවන් නේ විනාඩියක් ඇතුළත උත්තර දෙන්න ඕනේ. උත්තර දුන්නොත් 750ක් දෙනවා. ඊට පස්සේ ප්‍රශ්න එක වතාවේ උත්තර කරන්න පුළුවන් උත්සාහ කරන්න පුළුවන් නේ මේ පෙරදුන භාගයක් දෙන්න ඕනේ. දිනුවොත් 1500ක් දෙනවා. අවධාන ප්‍රශ්නෙට එක සැරේ උත්සාහ කරන ප්‍රශ්න තප්පරයක් ඇතුළත උත්තර දෙන්න ඕනේ. පෙරදුනොත් දීපු ගානේ භාගයක් දෙන්න ඕනේ. දිනුවොත් ලක්ෂයක් දෙනවා. ඉතින් පළවෙනි එක දිනපු එක දෙවෙනි එකට යන්න පුළුවන් නෑ පුළුවන්. ගියොත් බස් ගාස්තුවට හම්බ වෙනවා. 500 හම්බ වෙනවා. දෙවෙනි එකට උත්තර දීලා හරි දිනවන ගතියක් තියෙනවා. ඒකට උපහාච්‍ය 50 කට හම්බ වෙනවා. ඊට පස්සේ වට්ටන තමයි ප්‍රශ්න විචාරකයා වැඩ කරන්නේ. ඊට පස්සේ ආ හම්බෙච්ච ගෙදර දීලා අර මනසට පාදේ යන්නේ එකයි තියෙන්නේ. ආහනේ වගේ ප්‍රශ්නයක් සූදුවක් මෙතන තියෙන්නේ. හම්බ වෙච්ච එක රැක ගන්න සූදු කෙනෙකුටත් ඔච්චරම තමයි වෙන්නේ. සූදු කෙනෙක්ගත් වෙලාව ආවට පස්සේ ආරු රුපියල් දෙකට රුපියලට රුපියල් දෙක දාලා ගහනවා. දැන් නම් රුපියල දාන්න ගන්න නෑ මගේ. පොඩි සල්ලි දැන් ඕවා. ඒ දවස්වල. අයිති එහෙම ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට පෙරදිච්ච දවසේ සරමත් තියලා අත් දෙකෙන් වහගෙන ගෙදර යනවා. සරමත් තියන ඒ වෙලාවට අය එන එන ගැම්මට උට විශ්වාසයක් එනවා. මචං මේක තියන රුපියල් 5 දීපන් නැත්නම් මේක තියන රුපියල දාපන්. මම මේක රුපියල් 5ක් තියෙනවා. මේ රුපියල් 100 ඉතර ගත්ත ධර්ම. ඒකත් දීලා සරම කඩා ගන්නවා. ඉතින් අර මිනිහ වෙන මොනව කරන්නේ? ඒ තරමටම සූදුවක් මෙතන තියෙන්නේ. සූදුවක් කියන්නේ අහම්බයක් මෙතන තියෙන්නේ. ඉතින් එහෙම කියන්න කැමති නෑ ආගම. මෙතන ගියාට පස්සේ මේක කෙලවර වශයෙන් බාර ගන්නවද? එහෙම නැත්නම් මේකත් කැප කරලා මේකත් පරදුවට තියලා එහා පැත්තට පනිනවද කියන එකට බුදුහාමුදුර කියනවා මට වාගේ කියන්න බෑ. මගේ නතරුණයි කියලා අකුසලයක් වෙන්නෙත් නෑ. පැන්නොත් පින මෝරලා තියෙනවා. කර්ම ගෙවිලා තියෙනවා. බනින්න පුළුවන්. ඉතින් ඒක අහම්බයක්. ඉතින් අහම්බේ පුතඥය ගාවත් තියෙනවා. නොදරුවා ගාවත් තියෙනවා. ඒකට කියන්නේ විභව ශක්තිය කිය. ප්‍රභවයක් ඒක. එහෙම නැත්නම් පොටෙන්ෂල් කියලා කියනවා, පොසිබිලිටි කියලා කියනවා. හැම කෙනාටම ඒක සමානව තියෙනවා. ඒක දීලා සූදු කෙලින්ද කවුද කැමති? ජීවිත සහ කාය ඡාය ජීවිත নিরপেক্ষව සූදු කෙලින්ද කවුද කැමති? ඒක තමයි පින මෝරණයි කියන්නේ. ඒක සමහර විටක ආර්යනවංශලත් එක්ක ඉන්නකොට ආර්යනවංශලයි බණ අහනකොට උත්සාහ කරනකොට මේක සූදුවට වගේ හිතෙනවා. සත්පුරුෂෝ දකින්නොත් සද්ධර්මය අහනකොට සත්පුරුෂ ධර්මයේ හැසිරෙනකොට ටික ටික ටික ටික අනතුරු වලට මුහුණ දීපෙකන මේ වගේ දේකුත් ජීවිත පරිදුවට කරනවා. ඒක එයා කරලම දෙනවා මිසක්කා වෙන කෙනෙකුට මෙන්න මෙහෙම මෙහෙම කරපන් කියලා කොච්චර මූල ධර්ම කෙරුවත් ජීවිත පරිත්‍යාග කරලා යන කෙනෙකුට දැන් මේ කාලේ ඉන්නේ ඔය බෝම්බ බැඳගෙන බයින මිනිස්සෙක් විතරයි. ආර්ය ශාවක මේ බුද්ධ ශාවකයට කිව්වොත් එම් බොම්බයක් බඳන බඳපන් කියලා එක එකක් පණින්නේ. පිස්සු කතා කරනවාද කියලා. ප්‍රභාකරන් කිව්වොත් පොලිමේ. ඒකයි ජයජාවදන කිව්වේ මේ බණ්ඩාරනායක මැතිනිට ඔය තස්වාදි කලබලාට පස්සේ උඹත් රටේ නායකයෙක් තුන මාත් නායකයෙක් උඹයි මායි කිව්වට කවුද බෝම්බයක් බඳගෙන පයින් දෙකමති බලපන් ජීවිකාරයෝ උඹ බහින්නේ මදුරෝකයිද කියලා බා ඩෙන්ගු හැදෙයි කියලා ඛණ්ඩ තියාගන්නවත් නෙවෙයිනේ. මේ නිකන් මේ ගල් කටස් එකක් අරගෙන කිරිටි ටින් එකට බෝම්බයක් හදාන්න එපා ඉන්නේ. ගරු කරපන්. ගරු කරපන්. ඌ කියන්නේ අහනවා. කරන දේ වැරදි. ඒක වෙනම කතාව. උඹ වෙනින් කවුද පණින්නේ? මං වෙනින් කවුද පණින්නේ? එක එකක් පණින්නේ නැහැ. ඔය කොච්චර සද්දාව තියනවා කිව්වද? වැරදුනත් වහකාල මැරුණත් අනෙක් කට්ටිය කවර් අප් කරන්න හදනවා නේ. එයාගේ ඔලේ නරක් වෙලා මේකේ මේ මිනිස්සයා ජීවිත පරිචයෙන් පැනනත් ආගම කැමති නෑ ඒකට. ඊට පස්සේ ප්‍රබහ කරන්න ආවා. ඇත්තම දෙවෙනි ලෝක යුද්ධයේදී ජපාන කෙරුවේ ඕක. ගහන්න බැරි වෙනකොට ප්ලේන් එකේ බඩු පටව ගත්තා ගිහිල්ලා ඌත් එක්කම ප්ලේන් එක වදින්නේ. දැන් වගේ මේ මේව ඩ්‍රෝන් තිබුණේ නෑ. කරන්න බෑ. පර්ල් වරයටත් දැම්ම බෝම්බේ. බෝම්බේ බැනගත්ත ආශාන්තර අය රෙදිත් ගලවලා වගේ ලියන්නේ ඇඳුමත් බරයි ඒ වෙලාවට. ගිල්ල බෝම්බේ බිමින් පැන්නා. මන්නත් බැරි වෙත් නගාසාකි හිරෝෂිමා බෝම්බේ දැම්මේ මො බේරන්න බෑ. ලංකාවටත් ගැහුවා. චීනටත් ගැහුවා. හෙල්ලුවා ආසියා කරේ එකම එකා හෙල්ලුවා ඊට පස්සේ තමයි ওই නිදහස දෙන්න පටන් ගත්තේ සුද්දා. ආසියාවට. ජපන කරපු වැඩේ ඊට පස්සේ ප්‍රභාකරනවා. දැන් ISIS ජිහාඩ් මොනම තාලිම නැත කරන මේ මිනිස්සු අනික් මිනිස්සු ඉඳගෙන ජඩ වැඩ කරලා සුකෝභෝගී වෙන්න හදලා ඌ ආගම වෙනුවෙන් මැරෙන්න කැමති. මම මේක ආගේ කරන්න හදනවා කියන එක නෙවෙයි මම මේ කියන්නේ. ඒක කරන්න පුළුවන්කම ඕන කෙනෙකුට තියෙනවා. මෙතෙන්ද ගියාට පස්සේ අන්නේ වගේ වඩා හොඳ දේ තබා වඩා හොඳ දෙයට යන්න බුදුරජාණන් මේ පාර ඇඳලා තියේදී ඒ බණ අහන්න නැත්තම් අහලා හැසිරුනේ නැත්තම් අසුතවත් පුතුජණයා කියනවා නැත්තම් පසු කාලිනු එකට අන්ධ පුතුජණයයි කියලා කියනවා. නමුත් කාට හරි මේක කරනකොට බුදුහාමුදුරුවෝ කියන්නේ මොකද්ද? බුදුහාම කියන්නේ හුදු උත්ප්‍රේරකයක්. අපිට ජවයක් දෙනවා. ජවයක් දීලා කියනවා මේක මට කරන්න බෑ. උඹලට උඹලත් බෝම්බ බැඳගෙන පයින්ට කැමති වෙලා පැනපල්ලා. පැනගෙන බලපල්ලා පැන්නොත් පයින් කෙනාට අත්දැකීම ලැබෙනවා. නැති කෙනාට පොතේ දැනුම විතරයි. ආන්නේ විදිහට මේ සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති தත්වෙට හිතපත් වෙනවා කියන එක භාවනාවෙන් ලබනවා කියන එක ට වඩා කියන්න තියෙන්නේ භාවනා මේක වෙන්කොට හඳුනා ගන්නවා කියන එක. එකින් එකට එකින් එකට රූප ගෙවම් කළා ආකාශයේ හිස් තැනටන රූප ධර්මයන්ගේ. නමුත් හැඟුම් සංඥා ඉතුරු වෙනවා රූප තියෙන එක හොඳයි නැති එක නරකයි. නැත්නම් නැති එක හොඳයි තියෙන එක නරකයි කියලා. ආන්නේ සෙල්ලම කරන විඥානේ දැක්කට පස්සේ ඒක මේ පංචස්කන්ධේ රූප වේදනා සංඥා සංස්කාර නෙවෙයිනේ. සංස්කාර තමයි විඥානේ නොම ගැවන සංස්කාරය තමයි තෝරණ එක. මේක වෙනුවට මේක හොඳයි. මේක හොඳයි මේක වෙන් කරලා අඳුරගන්න එක. අන්නේ අඳුරගෙන සංස්කාර කරන්නේ හොඳ දෙයට බඳිනවා. වඩා හොඳ දේ මග අරනවා. විඥානයේ තියෙන ෂටගතිය නැත්තම් එයා මාරයට ගාස්තුවට අඩ වෙලා යට වෙලා වැඩේ කරන්නේ. අල්ලසට යට වෙලයි කරන්නේ. ඒතර විඥාණය ඊට පස්සේ සංස්කාර දෙන මේ ලනුවනේ කන්නේ. නිසා විඥාණය හැම වෙලාවෙම ක්‍රමසාවිදි හොයනවා. වඩා හොඳ දේ තබා හොඳ දේට යනවා. ඉතින් මේක අනාර්ය පරිශ්‍රණයක්. ඒ වෙනුවට සංස්කාර විඥාන වැඩ කරන්නේ නැහැ කියලා කියන්නේ චේතනා නැහැ. ඊට පස්සේ රූප වේදනා දෙකත් ගෙවම් කරන්න වෙනවා. රූපේ ගෙවම් කරන අවස්ථාවක් මේ කතා කරන්නේ. වේදනා පිළිබඳවත් විඳීම් ශේෂ්ත්‍රයේදී විඳීම් වලට යට නොවි. නැත්නම් මේ සැප විඳිනවා සැප හොයනවා කියන මොඩකමක් නැහැ. අත්කිලමත අනියෝගේ දෙනවා කියලා Tamanට Taman පද දී ගන්න ගතියක් නැහැ. ඒතර මේ සංඥාව කරන සෙල්ලම. මේ විඥාණය සංස්කාර කරන්න බැරි නම් සංඥා හරි අල්ලගෙන මෙව අතර හැඳිනීම් ඇති කරගන්න. ওই හැඳිනීම් ඇති කරගන්න ආකාර හතරක් බුදුචානන්සේ සඳහන් කරනවා අසුතවත් පුත්තජනයාගේ. පට ව්‍යාපෝතේජෝ වගේම නේව සංඥානාසඤ්ඤායතනයයි නේව සංඥානාසඤ්ඤායතනයයි සංඤිත්වා එතන එහෙම හැඟීමක් ඇති කර ගන්න දැනීමක් නෙවෙයි හැඟීමක් ඇති කර නේව සංඥානාසඤ්ඤායතනං මේ නේව සංඥානාසඤ්ඤායතනං මඤ්ඤති මේ නේව සංඥානාසඤ්ඤායතනය අකින්චඤ්ඤායතන වැඩිය හොඳයි කියලා කියන තණ්හාවෙන් මාන්නෙන් දිට්ටියෙන් බලනවා මේ කාටවත් මේක තේරෙන්නේ නැහැ මට තේරෙනවා ආදි වශයෙන් වෙන් උනත් ඒ සංඥා තණ්හා මාන දිට්ඨි වශයෙන් බැලීම අසුතවත් පෘතජ්ජනිය තුල තියෙනවා කියන එක හොඳට තේරුම් ගන්න. නීව සංඥා නා සංඥායතනත් අඳුනගෙන ඒක මඤ්ඤණා කරනවා. ඒ කියන්නේ හොඳටම වෙන් කරලා අඳුනනවා දිනවා වැරදියට හිතනවා. නුනුවණින් කල්පනා කරනවා. එච්චරයි අසුතවත් පෘතජ්ජනිය පෘතජ්ජ ආර්ය ශා วก යාගේ නැත්නම් සුතවත් ආර්ය ශා วก යාගේ වෙනස. එතකොට බුදුරජාණන් වහන්සේ මේ කරන්න පුළුවන් මේ වැරදි වැඩේ මෙච්චර හුවා දක්වන්නේ ඒක තේරුම් ගන්න නැතුව ඒක ඒක වශයෙන් දන්නේ તો කවදාකවත් එකෙන් ගොඩ එන්න බෑ. ඒකට බය වෙලා හෝ ඒකට පතලා යන්න බෑ. ඒ නිසා මේ නේව සංඥා නා සංඥායතන කියන හුදු සංඥා ටිකක් ඇවිල්ලා උදාහරණයක් වශයෙන් කියනවා අපි හීනෙන් බය වෙනවා. හීනෙන් බය වෙලා නැගිටතර පස්සෙත් ඇඳේ ගල් වෙලා. නැගිටතර පස්සෙත් අර හිතේ බයගතිය තියෙනවා. හීනෙන් තරහ යනවා. හීනෙන් අවදි වෙනවා. ඇවිල්ලා බලනකොට හිතේ තරහ තියෙනවා. හීනෙන් රාගයක් මතුවෙනවා. හොඳටම රාග රත් වෙලා නැගිටලා බලනකොටත් හිතේ රාගේ තියෙනවා. එතකොට අපිට තේරෙන පටන් අර ගන්නවා ඊට ඉස්සෙල් තිබුණ සංඥාවක්. දැන් මේ සංඥාව නිසා ශරීරයේ මේ රූප ධර්මත් වේදනා ස්කන්ධයත් සංස්කාර ස්කන්ධයත් විඥාන ස්කන්ධයත් ඔක්කොම තාම ඉන්නේ පරණ හීනේ. පටලවිච්ච තැනක ඉන්නේ. මොකද සංඥාව දීලා තියෙන ලනුව බේර ගන්න බෑ. මෙන්න මේ தত্ত্বය පුළුවන් වේද කියලා අහනවා මතුරුලා දෙහි ගෙඩියක් කාලා පුළුවන් බේරන්න පුළුවන්. මේක සංඥා තමන්ම තේරුම් ගන්න ඕනේ. මේ සංඥාව දෙන ලනුවක තියෙන්නේ හරියට කියනවා නම් එක පාරට හැට ආලෝකයක් අල්ල ඕෆ් කරපු ගමන් නිවපු ගමන් ටික වේලාවක් යනකම් අන්ධකාරයි ආය. අර ආලෝකේ පැවැත්මක් තියෙනවා පොඩි වෙලාවක්. ඒක ඉවර වෙනකන් අර ජස්ටිස් හයිල කේතු සයිල අතර මාරුව නිසා ඇහැ නිලංකාර වෙලා තියෙන්නේ. ඊගාවට ටික වෙලා කරන මොනවාක්වත් පේන්නේ නැහැ. අන්නේ විදිහට කොච්චර දුරට මේ තිබිච්ච ගැම්මේ සංඥාව නිට්ටියක් වශයෙන් નિરાයාමක් ඉස්සරහට තියනවාද කියලා බැලුවොත් වෘත්තජනයාගේ භවනිට්ටිය හරි සරයි. මොකක් හරි ගත්තොත් සංඥාවක් ඒ මනස මොන දේ කිරුවත් ඒ සංඥාව මකන්න බෑ. දැන් ආර්ය සුතවත් ආර්ය ශාවකයා හෝ ආර්ය ශාවකයා එයා දන්නවා මේක මේ සංඥාවේ નિરાයයමක් තියෙන්නේ. මෙතන රූපයක් නැහැ. රූපයක් තියෙනවා වගේ පෙන්වලා දෙනවා. මෙතන විඳීමක් නැහැ. මේ සංඥාව දීපු නිසා අර දරුවා හීනෙන් අම්මගේ තනිය උරනවා වගේ පුචු පුචු ගාලා උරනවා. හීනෙන් උරන්නේ. හැබැයි එතකොට අර වේදනාවක් දැනෙනවා. මොකද සංඥාව දෙන දේ. ඊට පස්සේ සංස්කරණයත් කරන කොච්චර කියන නැගිටලා බලන තරහ තියෙනවා. ඒක නැති කරන්නත් බෑ, වැඩි කරන්නත් බෑ. ඒ ක්‍රමයෙන් ගෙවෙනවා. එංග සංස්කරණය වෙලා, වේශ ගැන්විලා. වේස නිරූපණය වෙලා. විඥානේ තේරුම් ගන්නවා දැන් නිින්ද හිටියේ දැන් නිින්ද නැහැ කියලා. මේ තාම හොල්මන තියෙනවා. ආන්න මේකෙන් පේරෙන පටන් අර ගන්නවා මේ සංඥාවලට අපට කළ හැකි වැඩ පාරණාව කියලා බැලුවොත් ඕනම නරක දෙයක් හොඳ දෙයක් වශයෙන් පෙන්වන්න පුළුවන්. ඕනම හොඳ දෙයක් නරක දෙයක් වශයෙන් පෙන්වන්න පුළුවන්. හැබැයි වැඩි වෙලා කරන්න බෑ. ඒ නිසා ඒකම හොඳ දෙයක් වශයෙන් පේනවනේ නැවත නැවතත් හොඳ වශයෙන් බලන්න කියන බුදුරජාණන්. දෙවෙනි සැරේ බලනකොට අරක සීඝ්‍රයෙන් වෙනස් වෙලා යනවා. හොඳ දෙයක් නරකට පෙන්නලා නරක දෙයක් හොඳ විදිහට පෙන්නලා හොඳ වශයෙන් බලන්න පටන් ගත්තොත් ඒ පෙන්නුවට තරහ වෙන්න එපා. සංඥාට එහෙම කරන්න පුළුවන්. මොකද සංඥාව විනාඩි 5ක් රඳන බොරු නෙවෙයි කියන්නේ. කියපු වරු එතරම් පච වෙන නිසා මේකම නැවත බලපන්. තියෙනවම කියලා බලපන්. නිට්ටයයි කියලා සුඛයි කියලා සුබයි කියලා ආත්මයි කියලා බලපන්. නිත්‍ය නෑ, දුක නෑ, සුබ නෑ, ආත්ම නෑ. නැවත නැවත බලන කෙනාට පේනවා. අන්නේ නැවත නැවත බලන්න කැමති නෑ. අතමං රුචි දෙයක් මනාප දෙයක් දැක දැක වියකී වියලී යනවට. මම පෙම් කළේ යෝතියගේ ඒ රූපය. ඊට හඳට නොදැනී හොර රහසේ රූපේ වියකෙනවා. මගේම ගීයක් නැලවිලි සුවරෙන් ඈතින් මතු වෙනවා. හැබැයි ගෑණි බුදියාගෙන තියෙන්නේ මාත් එක්ක නෙවෙයි. දරුවා මගේ නෙවෙයි. හැබැයි නැලවිලි ගියේ මගේ. ඒ රූපෙත් ඉරට හඳට නොකිය ඈතින් ඈතට යනවා. මේක දකින්න කැමති නෑ මහපෙම් කළ යුවතිය හැමදාම ඒ නිට්‍ය සුඛ සුභ කියන තමයි. මං යම් මිතියට හැතිරියකට වෛර කරා නම් ඒකේ ජනපද කල්යාණි වුණත් ඕනේ නෑ. ඕනේ නෑ. මෙන්න මේ විදිහේ මේ සංඥාවට පහඳින ගතිය දිහා බලනකොට මේක හොඳටම දන්න මිනිහා තමයි ඇඩ්වර්ටයිස්මන්ට් කාර්යය. ඌ දන්නවා ඕනෙම කුණු හරපයක් කුණාන්න පුළුවන්. අපේ ලොකු සංසී ඉන්නවා. ගොම්බෙට්ටක් හරි කමන්නේ දාලා පොලිතින් කොලයක ඔතලා ගැහුවොත් මේක මෙච්චර නයිට්‍රජන් තියෙනවා, පෝෂණේ තියෙනවා කියලා ගිනියන. අර පිට ලෙල්ල තියෙනවනම් ලස්සන්ට පොලිතින් කියලා ලොකු සංසී කියන්නේ. පොලිතින් වලින් ඔතලා ලැමිනේට් කරලා දුන්නොත් ගොම්බෙට්ට හරි ඒක හැබැයි නියුට්‍රිෂනල් කන්ටෙන්ට් එක දාන්න ඕන. දාලා කියන කිසිම වසක් කිසක් අඩංගු නැහැ. සුද්ධ එළගොම. බුල්ෂිට්. ගන්නවා. අද ඔය විකුණන තියෙන කොම්පෝස්ට් වල මොනවද තියෙන්නේ? කොම්පෝස්ට් හදන්න ඕන නම් කොළපොටි අය තුල චූ ටිකක් දාන්න. හොඳ මේක. විකුණන්න බලන්න. ඕන තැනක මාකටින් තියෙන. ඊට පස්සේ ගහනවා කිසිම કૃතිම දෙයක් අඩංගු නැහැ. සුද්ධ සුත්තමාන පාල්. සුද්ධ එලකිරි. පොලිතින් එක දාලා දෙන්න බෑන්ඩ. පොලිතින් එකට දැම්මට පස්සේ ඒ පොලිතින් එක ඇතුලේ තියෙන රණ උරණ උරණ පොල් පලා වුණත් මිලි වෙනසක් තියෙනවද බලන්න. පැකින් එක බලනකොට ඇතුලේ තියෙන එක වටිනාකමක් තියෙනවද බලන්න. ඒකේ ජින්සෙන් තියනවා කියන්නේ ග්‍රීන් ටී තියනවා කියන්නේ පොල් බලා තියනවා කියන්නේ රණවරා තියනවා කියන්නේ පැකින් වල ගාන විතරනේ තියෙන්නේ. මොන කුණු හරි පැක් කරත් විකුණන්න පුළුවන්. මොන කුණු හරි පැක් කරත් විකුණත හැකියි. ඉතින් අද අද තියෙන සිංගප්පූරු මොනවයි කරන්නේ? අපෙන් තේකොළ ගෙනියලා උන් ළඟ තියෙන මාකට් එක. බ්ලෙන්ඩින් කරන්නේ මිනිහා ඒකෙල්ල මාකට් එකට පස්සේ අපිට කිලෝ ලුව ගහලා කියනවා අනේ අපේ තේ ටිකක් ගන්න. තේ නැතුව කරන්න බෑ උට. ඒ වුණාට අපි අපේ ඉල්ලනවට අපිට කරන උදව්වක් වශයෙන් අපේ තේ අපේ රබර් ටික කරන අපිට මොකද කරන්නේ? අපේ පොල් ටික කරන අපිට මොනවද කරන්නේ? ඒ ලේබල් කිරීමයි ඒ ටික දන්නේ නැත්නම් විනාශයි මේ නිව්සීලන්ත ගියාට පස්සේ අපේ මිනිස්සු ගිහිල්ලා පුංචි මැටි මුට්ටියක් හරි ප්ලාස්ටික් එකක් කරන්නේ මේ කිරි හැදලා විකුණලා බිස්නස් එක ගියේ දෙනවා යකඩේට. එකෙක් කියලා තියෙනවා මේක පරීක්ෂා කරලා නැහැ නියුට්‍රිෂන් කන්ටෙන්ට් එක නැහැ මිනිහා දීලා තියෙන පවුලේ අයට. අන්තර බඩුවාට පස්සේ මාකට් එකට ගිහිල්ලා මාකට් එකේ තියුණ එකක් අරන් ගිහලා සාම්පල් බලලා බැලුවා මේක දේශීය වර්ගීකරණයට නෑ මොකද්ද කියන්නේ ප්‍රමිතිකරණය කරලා නෑ නඩුවක්. අර මිනිසයා මුස්ලිම් මිනිසුන්ට බිස්නස් එක විකා ඒ බිස්නස් එකේ නඩු කාණ්ඩ අහස්තු ගෙව්වා. අර මුස්ලිම් මිනිසයා අරක ප්‍රමිතිකරණය කරගත්ත ඔව් টොප් එකට බිස්නස් එක ගෙනියනවා අපි මනසෙන් නඩු ගස්තික වෙලා අත පියගෙන පැත්තකට උනා සංඥාවේ සිල්ලමත් තියෙන අද තියෙන මාකටිං වල මොකක්වත් නැහැ. මාකටිං කිව්වොත් කුණුහරුපයක්. මාකටිං කිව්වොත් සෝබනයක්. මාකටිං කිව්වොත් නගර සෝබිනියක්. ඉතින් මේ ඒකට අපි ලෝකෙට බැන්නට මේ හොඳ හොඳම කේච්චි ගන්න අද දින හොඳ නිදර්ශන මම මේ කියවන්නේ. ඇත්තට අපි අපේ සංඥාවත් ඔච්චරනේ කරන්නේ. ඒ නිසා මේ කරන්නේ සංඥා. තිබුණහම මොකෝ නැතුවහම මොකෝ. හීනයක් ඇතුළත පොහොසත් වෙච්චාම මොකද උපත් වෙච්චාම මොකෝ හීනයක් ඇතුළත ලාභයක් වෙච්චාම මොකෝ පාඩුවක් වෙච්චාම මොකෝ හීනයක් ඇතුළත සැප ලැබිච්චාම මොකෝ දුක ලැබිච්චාම මොකෝ ඒක මේ ලෝකේ හීනයක් නම් ලෝකේ සීනයක් වගේලු ලෝකේ කවුරුත් කැමතිෙන් කියන අල්ලපු දෙක ආගෙන නම් හීනක බෑ මගේ එක නෑ උන් කරන්නේ පිස්සුමනේ මම නෑනේ මම පොරක්නේ මගේ හීන නෑ ඉතින් මගේ කොප්පු කරන්න හදන ගියාම සංඥා ඇති තැනට සංඥා නැති කරපු ගමන් ඔන්න අපි වහකනවා සංඥා නැති එකට සංඥා ඇති කරපුවාම ආයෙත් ඉතින් ආඩම්බර වෙනවා. නමුත් මේ පේන්නේ සංඥාවක් කියලා. එහෙම නැත්නම් තිරේ වැටෙන්නේ ආලෝකයක්. ඒක තුල නලු නිලියෝ නැහැ කියලා. අපිට තේරෙනවා අපි විසිල් ගහවිද. කොල්ල දුෂ්ටයාට ගහනකොට අපි විසිල් ගහනවා. දුෂ්ටයා දෙක කොම්බෙන් තලනකොට කොල්ලගේ අප්සෙට්. ආන් මේ වගේ මේ සංඥාවකට රැවටිලා තියෙන එක ඒකට ගිහිල්ලා ඒක වෙන් කරන්නේ නැතුව වෙන් කරන එක තමයි ඇත්තටම සුතවත් අරිය ශ්‍රාවකයා කරන්නේ මේ වෙනදා නටන නාටකමේ ඒ රූපේ ගෙවම් කළා රූප සංඥාවත් ගෙවම් කරනවා. ඉතලේ කාම කාම සංඥා ගෙවම් කළා රූප රූප සංඥා ගෙවම් කරාට පස්සේ අර ඉතුරුලා තියෙන ටික කැඳ හැඳි ගෑවෙනකොට අර ඉතුරුලා තියෙන බත් රොඩ උඩ උඩ පහළ යමින් දිය වෙමින් දිය වෙමින් තියෙනවා. තාපොඩ එකත් කැඳ වෙනවා. ආන්නේ වෙලා තියෙන මේ බොරේ වගේ මේ තියෙන එක දැක්කට පස්සේ ඉතින් හිතෙනවා සාමාන්‍යයෙන් ඒ தત્ත්වේ තමයි යන්න පුළුවන් ඉහෙළම හරියට බුදුහාමුදුරු ලෝකේ පහළ වෙන්න ඉස්සෙල්ලා වගේ. ඉතින් එතෙන්දී ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා ආනිජ සප්පය සූත්‍රය මං හිතන්නේ. අසල ස්වාමීන් මෙතෙන්ටනේ යන්න තියෙන්නේ. මේකට කියනවා භවග්ග කියලා නම දාවිද. සංයග්ග භවග්ග කියන නම සඳහන් කරනවා. ඉතින් ඒක නිසා සරච්චන්ත වහන්සේ වගේ කට්ටිය හිතනවා මේක වෙන්න ඇති භවංගේ කියලා කෙලවරක් වශයෙන් අන්තිමට අටුවචාන් වහන්සේට ගහන්න බැරිච්චාන් සක්කෙට ගත්තේ මේක වෙන්න ඇති කියලා. දෙක ගැට ගහ ගන්න ගත්තේ. නම භවග්ගේ කියලා කියන භවග් ඉහළටම යන්න පුළුවන්. එහෙම නැත්නම් නිවසඤ්ඤා නාසඤ්ඤායතනේ පිරෙහෙන්නේ නැතුව භව પ્રાપ્ત වුණොත් ඥාන ඒ භවතලයේ තමයි අන්තිම මේ භවයේ තුල තියෙන පුළුවන් අන්තිම තැන ඉහළම තැන. ඉතින් ඒකට ගියාට ආවුස මෙච්චරයි කියලා නෑ. මොකද මේ භක්ම ලෝකෙට ගියාට පස්සේ එයා මේ සංඥා වශයෙන් බලන නිසා ඇහැට කනට නාසයට දිව ශරීරයට මොන සංඥා මොන දෙයක් ආවත් එයාට වැඩක් නෑ ඔක්කොම සංඥා විතරයි. ඒ නිසා එයාගේ ඇහැ කන දිව නාසය වැඩ කරන්නේ නෑ. එචා ලෝකයේ බුදුරජාණන්සේ පහළ වෙලා මේ ආර්ය කෝලහලයේ ඇති වුණාට ඇහෙන්නේ නෑ. දකින්න බෑ, බනහන්න බෑ. ඒ නිසා කල්ප ගණන් ඉන්නවා නැවතත් එනකන් ආයෙ බුදු කෙනෙක් පහනවා කියලා කි වැඩක් නැහැ. ඉතින් ඒක නිසා කියනවා ඇයි මේ මේ මෙච්චර ලෝකේ අසාධාරණ තියෙද්දි බ්‍රහ්මියෝ මේක දිහා බලන්නේ නැද්ද කියලා. මේක බැලුවොත් ධ්‍යානෙ කැඩෙනවා. කොහෙන්ද මේ මනුස්සයා ඉන්නේ? තද බල විදියට මේ වශී කරගත්ත ධ්‍යානෙක. ඉතින් ඇවිල්ලා මේ අම්මට ළමෙක් හම්බෙන්න ඉන්නවද? නංගි රට යනවද කියලා බලන්න හුට ඉලාවක් එන්න වෙලාවක් නැහැ. ඒකයි ආය පාසෙ රාජා රාජඤ්ඤයට මේ කවුද මේ මොග්ගලි පුත්‍ර රජු රහතන් වහන්සේ සඳහන් කරන්නේ කුමාර කශ්‍යප. ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ කියනවා මම මේ මරුණට පස්සේ අපාය යනවායි කියලා කියනවා. එක එක්කත් ගිහිල්ලා ඉල්ල කියලා නෑනේ. මම පිළිගන්නේ ආවා. තියනවා නම් කියන්න එපායි. යන යන එක අපායට යනවා ගිහික කියලා කියන්න එපායි කියලා එතකොට මේ කුමාර කශ්‍යප රහතන් වහන්සේ කියන ඇත්ත ඔබතුමා කියන කතාවත් භෞතිකවාදී වශයෙන් ඇත්ත. මම උත්තරයක් ප්‍රශ්න කාණ්ඩ උත්තරක් දෙනවා කියලා. ඔව්. දැන් ඔබතුමා මේ මරණ දඬුවම නියම කරනවනේ කට්ටිය. වද පෙර ගහලා බදමල් මාලයක් දාලා මිනිසුන් ප්‍රසිද්ධිය කරන කසේ තලතලා දකුණු වාල් කඩින් එළියට ගිහිල්ලා බෙල්ල කපනවනේ විස නැත්තම් උස දිවස් වල ඉඳනවනේ ඉතින් මේ මිනිස්සයා ඒ විදිහේ වදබන්ධනයක ඉන්න වෙලාවේ මේ මිනිස්සයා කිව්වොත් ඔබතුමාගේ රාජකාරී කරන රාජ මුලාදානි කෙනෙකුට අනේ මට පොඩ්ඩකට ගිහිල්ලා වයිෆ් හම්බෙලා පණිවිඩයක් කියලා එන්න පුළුවන් කියලා දෙයිද කියලා අහනවා යන්නේ වද බන්ධනෙට ගෙනියන ගමන් ඒ මනුස්සයා කිව්වොත් මම ඔක්කොම කොහොමවත් මට වද බන්ධනේ ලැබෙනවා. මට ගෙදර ගිහිල්ලා පොඩ්ඩ අම්මට පණිඩක් කියලා එන්න කියලා යන්න දෙනවද කියලා. දෙන්නේ නැහැ නේ. එහෙනම් අපායට ගියාට පස්සේ මේ ඇවිල්ලා කියලා යන්න SMS එකක් ගහන්න වෙලාවක් නැහැ. හොට්ලයින් එක ගන්න වෙලාවක් දෙන්නේ නැහැ. ඒක තමයි අපාය කියන්නේ. ඒතර පායති රාජඤ්ඤ පිළිගන්නවා. දිවි ලෝකෙට ගියත් යට ලස්සන කතාවක් ඒ හාමුදුරුවෝ කියනවා. ආන්නේ වගේ ආපහු මේ ලෝකෙට එන්න බෑ. ඒක ඒක උභයගත් එකන රකින්න ඕන. ඒ නෙමෙයි නේව සංඥානා සංඥායත ගියාම නිවන් දකින්නද කියලා බුදුරජාණන්සේගෙන් අහනවා. ඒතර බුදුරජාණන්සේ මේ මේ චුලසුඤ්ඤ සූත්‍රයෙන් සඳහන් කරනවා අකින්චඤ්ඤායතන කියන කිසිත් නැති තැනක ඉන්නකොට වරික ඈත කෙලවරින් සද්ද වගේ දේවල් තියෙනවා. රූප වගේ දේවල් පේනවා. හිතවිලි වගේ ලාවට බොඳ වෙලා එනවා. වේදනත් එනවා යනවා තියෙනවා ඔක්කොම නිකන් මේ ඈත මරියාදාවේ නිකන් දුමාරේ නගිනා වගේ පේනවා මිසක්කා. ඒවා ඉච්චරම යමක් බවට පත් වෙලා නැහැ. යමක් බවට පත් වෙන්න තාම කලල අවස්ථාවේ තියෙන්නේ. යා තාම තියෙන්නේ මේ ප්‍රභව අවස්ථාවේ ඕනයක් බවට පත් වෙනවා. ආන් එහෙම තියේදී ඒක තියෙනවා කියලා ගණන් ගන්නෙත් නෑ මොකට නමක් දෙන්න බෑ ඒකට. නෑ කියන්නත් බෑ. පූර්ණ හිස්තනක් නෑ. දෙයක් ඇතිවීමේ මූලික කලල අවස්ථාව තියෙනවා. බොරේ තියෙනවා. ඒ බොරෙන් ඕන දෙයක් හැදෙන්න පුළුවන්. එයා සංඥා කරන්නේ නෑ. ආනි මට්ටමේ ඉන්නකොට සංඥා ඇති කරන්න ඕනේ. ප්‍රභවයේ තියෙනවා සංඥා කරන්නේ සංඥා කරත් ඒක ඉක්මනටම දිය වෙලා ආයසර ප්‍රභවයට යනවා. ආනි මට්ටමේ තියේදී ආකින්චඤ්ඤායතනෙ කියන්නේ කිසිත් නැහැ කියාගෙන හිටපු තැන කියලා මෙතෙන් ආවට එන්නේ ආකින්චඤ්ඤායතනිය මේකේ පහදිලානේ මේකේ පිහිටලානේ මේකේට බැහැගෙනනේ මේක අදිමුඛයක් කරගන්නේ. නිසා මේකට සියුම් ආලෝක ආදරයක් තියෙනවා. මේකට සියුම් නන්දියක් තියෙනවා. මේකට සියුම් ප්‍රේමයක් තියෙනවා. නන්දියක් තියෙනවා රාගයක් තියෙනවා තණ්හාවක් තියෙනවා අන්න ඒ නිසා දැන් ගෙවලා ගෙවලා ගෙවලා අන්තිමට ඇවිල්ලා තියෙන්නේ නමුත් මේකට ඊට ඉස්සලා තියෙනකටදී මේක ගෙවන්නේ ඒකේ තියෙන සියුම් ගොරෝසු භාවය ඒකේ තිබුණ දරතය පරිලාහයට වැඩිය මේකේ දරත පරිලාහය අඩුයි. අරකේ තියෙනවා නම් තියෙන්නේ දරත පරිලාහ. මේකේ තියෙනවා නම් තියෙන්නේ සාමගතක සාමකාරීන් ගතිය. අරිට වැඩිය සාන්ති කරගතිය. ඉතින් මේ සාන්ති කරගතියත් ඉල්ලලා ගත් එකක් නිසා ඒකට සියුම් බන්ධනයක් එන්න පුළුවන්. මේ ගමනම තමයි ආවේ. කාමයට වැඩිය කාම සංඥාව සියුම්. කාමයේ ඕලාරිකයි ගොරෝසුයි. ඊට අරක හිස් කරනවා. ඒක අයින් කරනවා. ඒක ශූන්‍ය කරගෙන කාම සංඥාව ඊට වඩා සුන්දරයි කියලා අල්ලනවා. සාන්තයි කියලා. කාම සංඥාවට වඩා රූපේ සුන්දරයි කියලා අල්ල ගන්නවා. ඒතකොට කාම සංඥාව ශූන්‍යට යනවා. ඊට පස්සේ රූපේ රූප සංඥාව බාටපත් වෙනවා. එතකොට රූපය ශූන්‍ය රූපෙන් ශූන්‍ය වෙලා රූප සංඥාව සාන්තයි කියලා අල්ලගන්න. රූප සංඥාව දිගේ තමයි ඔය එහෙම නැත්නම් උපේක්ඛා ඒකාගතා දිගේ තමයි ඔය අරූප ධ්‍යාන දුවන්නේ. ආන්නේ අරූප ධ්‍යාන දුන්නට එකට වැඩ එකක් අරක ශූන්‍ය කරන්න නම් ඊට වෙඩි ශූන්‍යයක් අල්ලන්න ඕනේ. අර අල්ලන අල්ලන දේ වඩා වඩා ශූන්‍ය ගතිය නිසා ඒකට පක්ඛන්දනය කරන්න නිසා ඒක läග ගන්න sannisidane santittati කරන නිසා ඒ වගේ මේකේ අධිමෝක්ෂයක් පෙරදක්මක් දකින්න නිසා පක්ඛන්දනය කරන නිසා ඒකට බන්ධනයක් තියෙනවා. ඉතින් ඊට පස්සේ ආනන්ද සාංශය අහනවා සාංශය නම් මෙතන ගියාම හැමදෙනාම නිවන් බුදුරජාණන් කියනවා මෙතන සමහරෙක් මෙතන නිවන් දකින්න සමහරෙක් නිවන් දකින්නේ නැහැ. ඒ නිසා ආනන්ද හැමදෙරුව ඇත්ත වශයෙන්ම විරෝධය පළ කරනවා. මෙච්චරත් කරලා ඇවිල්ලා මෙතෙන්නේ මොකක් නිවන් දකින්න නැති කිය. ඒ කියන්නේ බුදුහාමර පහළ වෙන්නේ ඉස්සෙල්ලා ආලාර කාලාම උද්දකරාම පුත්‍ර නිවන් දකින්න දැන් ඇවිල්ලා තියෙනවා. ඇයි දැක්කේ නැත්තේ? දකින්න ඕනනේ ඔය කියන විදිහට අමාරුවෙන් ගත්ත දේ. බුදුසසුන කරනවා මේකත් ඇල්ලුවේ ඊට ඉස්සලා තිබුණ ගොරෝසු දේ පා කරලා. මේක ඊටදී සාන්ත නිසා. අරක සූක්ෂම කරලා ශූන්‍ය කරලා මේක සාන්ත නිසා අල්ලපු නිසා මේ සාන්ති භාවයට බන්ධනයක් එන්න පුළුවන්. ඉතින් එතකොට අපි මේ සූත්‍රයේ අසුර පුතඥයන්ගේ පැත්ත වැටීම පැනලා අපි ගියොත් රහත් වෙන මාර්ගය එහෙම නැත්නම් නිවන් ලක්ෂණ මාර්ගය කියලා කියන්නේ ඒ වාගේම එකක් ඒ යෝගාවචරය කාමයේ ගමන් කරලා කාම සංඥාට යනකොටත් ඔය පරිේශණය බලක් වෙනවා. කාම වස්තු වෙනකොට නීවරණ එනකොට නීවරණ වලට ප්‍රේම කරන්න ඕනේ කාම වස්තු අයින් කරන්න. එතකොට කවදා හරි දැනගත්තොත් නීවරණ කියන්නේ කාමයේ ගුණ නෙවෙයි. කාම ගුණ වෙනුවට ප්‍රහාණය කරන්න ගත්ත ඊටදී සාන්ත වූ දෙයක්. මිලෝ කෙනෙක් පිළිගන්න කැමති නැහැ. කවරක්වත් කවදා නිවන වලට ප්‍රේම කරනවාද කියලා අහලවත් තියනවාද? නිවන වලට ප්‍රේම කරන්නේ නැතුව කාමයෙන් කරන්න බෑ. ඊට පස්සේ නීවරණ ඇල්ලුවාට පස්සේ නැත්තම් නිවන අල්ලනවායි කියලා කියන්නේ නම් කරනවා මේ තියෙන්නේ කාමච්ඡාන මේ ව්‍යාපාද මේ තීන වේද මේ උද්ධච්ච කුච්ච මේ විචිකිච්ඡා මේ උපේක්ෂාව මේ ඒකාග්‍රතාව කියලා හොඳට යාර තේරෙනවා ඒකට එකකවත් ගෑ වෙන්නේ ඒත් තියෙනවායි ඒක බැරි නම් එයා නීවරණ අයින් කරලා රූපෙට ගන්නවා. රූපේ සාන්තයි. නීවරණයෙන් ශූන්‍යයි. ඒතර බලනවා පා රූපයකට ආව කොච්චර වටිනවද? දැම්මට ලෝකේ තිබුණ කෙලෙස් වලින් 95ක්ම ඉවරයි. දැන් තියෙන්නේ රූපෙක කියලා. ඒත් ඇතිනේ මම දකින්න. නමුත් තාම රූපෙට ප්‍රේම කරනවා නම් ඒ බැඳීමම අර කාම සංඥාට බැඳීම වගේ දැන් රූපෙට බැඳීම. ඊට පස්සේ රූපේ ගෙවන් වෙනවා කියන්නේ. ආනපන ගෙවන් වෙනවා. ගෙවන් වුණාට පස්සේ ඇත්තටම කෙලෙස් ඇති නැති ගානයි. නමුත් අර ගෙවම් කරපු ආනපාන ප්‍රේම කරනවා. මෙච්චර උදව් කරපු හැරමිටිය දාලා යන්න කැමති නැහැ. වඩුව ආයුධ වලට ප්‍රේම කරනවා. ඒ සෙල්ලමයි තියෙන ආකාසානංචයන්දලා විඥාන නේව සංඥා නාසඤ්ඤායත. හැබැයි මේ බැඳීමට තියෙන ද්‍රව්‍ය ප්‍රමාණය අඩුයි දැන්. බැඳීම ඇති කරගන්න තියෙන ආකර්ෂණීය අඩුයි. හැබැයි බැඳීම තියෙනවා. ඒ නිසා හරියට තීක්ෂණ බුද්ධිය තියෙනවා කාමයේ ගවන් කළ කාම සංඥාට එනකොටම මේ කෝලිය උපතිස්ස දෙන්නා ගිරග්ග සමාජයේ දකින්නකොටම කාමයටල්ලා කාම සංඥාට ඇවිල්ලා ඉවරයි. මුළු රැය පුරාම සමයන් දර්ශන බල බල හිටියා. හොඳ ප්‍රභූවරු දෙන්න වෙන්නේ නැති උත්සවේ. දැක්ක ඉතින් මෙච්චර තමයි ලෝකේ කියන්නේ කියලා. යමම් මචං කිව්වා පාට වැසා. දැකලා මේ අසජි ස්වාමීන් වහන්සේ දෙනකොටම "යේ ධම්මා හේතුප්පබවා" කියනකොට වචන දෙකයි. සෝවන් වුණා. ඊට පස්සේ එයා ගිහිල්ලා වචන හතර කියනකොට පද හතර කියනකොට මොගලන් එහෙම නැත්නම් කෝලිත උපතිස්ස නිවන් දැක්කා. ඒකම තමයි ගෙවම් කරගෙන අව තැනින් තැනට තැනින් තැනට සියුම් කර සියුම් කර යනවා. නමුත් ඒ සියුම් කර කොච්චර කෙරුවක්වත් තමන් අර ලබාගත් දේ මගේ දරුවා කියාගෙන මගේ නිෂ්පාදනය කියන මගේ නිර්මාණය කියන බැඳීම තියෙන තාක්කල් නිර්මාණය කොච්චර ක්ලාසික් වුණත් කොච්චර ශාස්ත්‍රීය වුණත් සියුම් වුණත් ඒකට තියෙන බන්ධන ඉතාම ගොරෝසු දෙය තහන්නකොට තියෙන බන්ධනේම තමයි සියුම් වෙමින් යනවා. නමුත් මේ බන්ධනේ නිසා මේ අටවන් දකින්න බෑ කියලා කියනවා. ඉතින් ඒකට පස්සේ දැන් බුදුහාරු මේකට විකල්පයක් දෙන්න එපයි. බුදුහන්සේ දෙන විකල්පය තමයි නේව සංඥා නාසඤ්ඤාතෙන් තිබුණත් එකයි නැතත් එකයි. ලැබුණත් නොලැබුණත් මනාපුණත් තමන අපුණත් කියලා ඒක උපයන්න ඕනේ ඒක ඇති වෙනකම්. දවල්ට කනවා රැයට කනවා ගන්න ගන්න ඕනේ. ඊට පස්සේ නේව සංඥා නා සංඥා නැති කාම ලෝකේ දකින්න ඕන කාම සංඥාව දකින්න ඕන රූපේ දකින්න ඕන රූප සංඥා දකින්න ඕන නේව සංඥා නා සංඥා තියෙන ඒකත් පොළේ විකුණන තියෙන තව බඩුවක් බවට පත් කර ගන්න ඕනේ. ඒකට කියලා විශේෂ බන්ධනයක් නැහැ. ආහනේ විදිහට යනකොට මේ මේ ධර්මතාවයට කියන්නේ තතතාවය. අෂ්ටලෝක ධර්ම කම්පන වෙන ගතිය, එහෙව් ගතිය, නොසලෙන ගතිය. මේ උපයා ගන්නාද නේව සංඥානා සංඥායතනේ අතහරින. දිනාගත්ත රට හැර යන රජ කුසේ. රාජාව රට්ටා විජිතම් පහය. තමෝන් දිනා ගන්න මැරීගෙන දිනා ගන්න. ඔක්කොම අතල දිනාගෙන අතල දාන. අතල දාන කියන්නේ ඒක අනිත් පැත්තට තිය සමානව ප්‍රේම කරනවා. ඒක අමනුසයිනේ. මිච්ඡර අමාරුවෙන් කාමයේ ගෙවනවා කියන එක ලේසි නෑනේ. කාම සංඥාවක නාමේ කාම සංඥාව ඊට පස්සේ රූපකින් ප්‍රතිස්ථාපනය කරන ආනපාන හිත දානවා කියන එක ලේසි නෑනේ. ඊට පස්සේ ආනපාන ගෙවෙනකම් බලා ඉන්නවා කියන එක ලේසි නෑනේ. ගෙවුනට පස්සෙත් මේ ආකාදානංචායතන කරන තෙල්ලම විඥානංචායතන, අකින්චඤ්ඤායතන කියන මේ ඔක්කොම ලුණු කෙඩි අන්තිම අඩිය තියෙන සියුම් පෙත්ත පෙත්ත පෙත්ත පෙත්ත ඇරලා අන්තිම පතුරු ගහන්නත් ඉස්සෙල්ලා තේරෙනවනේ මේක ඇතුළේ හරයක් නැහැයි කියලා. නමුත් පරිේශෙන් තෘෂ්ණා තියෙන කෙනා හිතනවා මේ අඩියේ එකේ ඇතුලේ රිදී කූරක් වගේ එකක් ඇති. අරටුවක් ඇති කියලා හිතෙන්ද ඉඳ තියෙනවා. ඉතින් ඒ නිසා ඌට ඒකත් පතුරු ගහන්න. මේ පතුරු ගහන ගිහිල්ලා ගිහිල්ලා බලනකොට තමයි තේරෙන්නේ. ඉතින් ඥානන්ද සාන්තේ කියනවා කේල් ගහක අරටුවක් නැහැ කියන්නේ. මුළු කේල් ගහම පතුරු ගහන්න ඕන හරහට කඩුවෙන් කපුවාම ඥානවන්තයාට තේරෙනවා මේකේ අරටුවක් දණ්ඩ පදනමක් නැහැ. නමුත් මෝඩයා මේක පරිේශන තෘෂ්ණාව කියලා ධම්මවිචේ සම්බොජ්ජංගේ කියලා මීමන්සා නුවණ කියලා එක එක පතුරු ගහගා පතුරු ගහගා බලනවා. ඒ කෙනාට කියනවා නෙయ్య පුද්ගලයයි කියලා. එයාට කොච්චර කෙරුවක්වත් සැකයි. මේ අතහැරපු ගෑලේ කෙලස් තියෙන්න පුළුවන්ද කියලා. කවදාකවත් සතිය අදහන්නේ කෙලස්මයි අදහන්නේ. ඉතින් ඒ නිසා කොච්චර පතුරු ගැහුවත් අන්තිම වෙනකන් හිතේ විශ්වාසය නැහැ. ඉතින් හිතේ විශ්වාසය නැති එකන අර කරන්න තියෙන ඊටු පුංචි සියුම් කෘත්‍යයේ හිත පරිලාහ කරනවා. දරතයක් ඇති කර ගන්නවා. දැවිලි තැවිලි ඇති කර ගන්නවා. ඒක කාමයට ඇති කරන දරතයමයි නමුත් කාම වස්තුවක් නෑ මෙතන. බොහොම සියුම් දෙයක් තියෙන. අන්න ඒ නිසා නේව සංඥානා සංඥායතන ගියත් නිවන් දකින්නත්තුත් තියෙනව නොදකින්නත්තුත් තියෙනවා. ඉතින් ඒක නිසා නේව සංඥානා සංඥායතන පෙන්වන්නේ කාමේ ගෙවම් කරලා ගන්න කාම සංඥාව වගේ තවත් එක බුරුකක් නේව සංඥා නාසය ආකින්චඤ්ඤායතන අයින් කරලා ඒ වෙනුවට ගන්න විකල්පේ. අවසාන එක නෙවෙයි එකින් එක එකින් එක එකක් ශුන්‍ය කරගෙන අනිත් එකේ සාන්ත භාවය දකින්න. ඒ ටික වෙලා කන්නේ සාන්ත දකපු එක ශුන්‍ය කරගෙන ඊට වැඩිය සාන්තයකට බහිනවා. ආන්නේ බහින ගමන එක සංදිස්ථානයක්. මේ සංදිස්ථානය අසුතවත් පුතුජණයටත් තියෙන බවයි මේ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කියන්නේ. සුතවත්තරි සාකේ ඊට වඩා පොඩ්ඩක් පටහැරලා දකින්න. රහතන් වහන්සේ මේක කළ යුත්ත දකින්න. මේ එකකට එකක් සාපේක්ෂව පෙන්නකොට සරුවචාන්සේ කළ යුත්ත කරලා තව කෙනෙකුට කියලා දීමේ ශක්තියකුත් තියෙනවා. අන්ධ පෘථග්ජනයෙකුට වෙන ඕනම කෙනෙකුට අඩි විශ්වාස විදිහ කියලා දෙන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ හතරම ඒ නිසා අර ගත්ත સંદર્ભ වගේ පට වියාපෝ තේජෝ වගේ එක එක මාත්‍රිකා වගේ හරි වැදගත් මේ පෙන්වන ක්‍රමය. ඉතින් ඒක නිසා මේක අහලා තිබ්බත් ඇති නිවන් නොදැක භාවනා නොකර හිටියා. ධර්මයක්, කාරණයක්, තර්කයක් ඉදිරිපත් කරනකොට નિරවුල්ව ඉදිරිපත් කිරීමේ ක්‍රමය අපි ව්‍යාකරණය කියලා කියනවා. ඉතාමත්ම වැදගත් ඉදිරිපත් කරන ක්‍රමය හා සමානයි. ඒ දෙය කොච්චර සියුම්ද ඒ හා සියුම් ක්‍රමයකට තමයි ඉදිරිපත් කරන්නේ. නිසා මෙවැනි ධර්ම දේශනා සමාන සුත්තම ඥාණයට උදව් වෙනවා. සමාලාට චින්තාමය ඥාණයට උදව් කරනවා. තව සමහරකට මේ භාවනාමය ඥාණයට උදව් කරනවා. ඒ උදව් කිරීම තුළින් වෙන්නේ ඉදම් ඉදන් නිසා ඉදම් පජා තමයි මේක හේතු කරන මේක අතහැරපන්. මේක ඒකතු ගන්න මේක අතහැරපන්. මේ අතකරන යන ඕනම වෙලාවක අපිට තේරෙවි මේ හැමතැනම නිවන් දොරටුවක්. නමුත් අන්තිම වෙනකම්ම පොතු ගහ ගහ ගහ බලන එකනට ගමනක් තියෙනවා. නමුත් තීක්ෂණ බුද්ධිමතා පළවෙනි එක දෙක කරනකොට තේරුම් ගන්නවා. ඉතින් ඒ නිසා අපි අතර ඔක්කොම ಜಾති ඇත්තෝ ඉන්නවා. සරුවච්චන් වහන්සේ නෑ. රහතන් වහන්සේලා ඉන්නවාද කියන මට නම් අත උසලා පෙන්නයිද කියලා සැකයක් තියෙනවා. අනික් කට්ටිය නම් මං හිතනවා ඉන්නවයි කියලා. ඒ නිසා ඒක තව ගමනට උත්ප්‍රේරකයක් කරගෙන තමන්ගෙන් පිට වෙන කිසිම දෙයක් නැහැ මේ ගමනට. ඒ තියෙන ටික ඔක්කොම තියෙනවා. ප්‍රධාන වෙලා තියෙන විශ්වාසය. ශ්‍රද්ධාව. සීල තියාගන්න මේ මේ ගමන් හරහා යනකොට සතිය කැඩෙන්නේ නැති බව. නිය සංඥා නාසඤ්ඤායතන හිටියත් ආකින් සංඥාය හිටියත් සතියට යන්න පුළුවන් ගතියක් තියෙනවා. අන්න ඒ ටික අදහගෙන ගියොත් කියන තේ නිවන් නොදැක්කට මේ ටික දැක්කට පස්සේ නිවන් දැක්කා වගේ තමයි. හොඳට ඕම තේරෙනවා මේකයි කල යුත්තේ කියලා අන්නේ විශ්වාසය තමන්තුරට ආවනම් ඒක හරියට තුන්වෙනි ආර්ය සත්‍ය වගේ. නිරෝධගාම නිරෝධ සත්‍ය. ඊට පස්සේ තමයි නිරෝධගාමිනී ප්‍රතිපදාව තමයි සකස් කරගන්නේ. ඒ සකස් කරගන්න ගමනට මේකත් ආහාරයක් වේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව නැත කරනවා. සියලු දිනාට සැනසීම දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පොඩ්ඩක් වැඩි වෙලාවක් අරගෙන තිනවා. ධර්ම දේශනාව සඳහා ඉතින් නිම කරන්න ඉස්සෙල්ලා අපි ඒක පිළිබඳව සාකච්ඡාවට නගන්නවත් තියෙනවනම් ප්‍රශ්න කරන්න ප්‍රකාශන කරන්න අපි ඒකට යොසීමක් ඇති කරන කරුණාවෙන් ඒකට සාදර වෙලා නැත්නම් අපි ඊත්තාවතා ආදී ගාථා සජ්ජානා කිරීමේ දේශනා සැසිවාරයේ සමන සැසිවාරය સમાપ્ત කරමු කියලා මම යෝජනා කරනවා සිතනවායි සිතනවායි කියන කාරණා දෙකක් කිව්වා. හිතනවායි සිතනවායි සිතනවායි කියන දේ. හිතනවායි හිතනවායි. ඒකේ ස්වාමීන් වහන්සේ අපිට පරයන්කය දෙවිදි සාමාන්‍යයෙන් කාමසිතුවිලි ආදී එනවා විසිලා එනවා. නමුත් අපිට ඒවයි යන ප්‍රපංච එච්චර දුරකට යෑමක් ස්වභාවික වෙලාවේ නැහැ. ඒක සාමාන්‍යයෙන් හිතන දෙයක්ද හිතන දෙයක්ද කියලා ඒකාන්තයෙන් මිනිස්සුක් කරගන්නත් බෑ. අර හැබැයි හිතනවා ඒ වගේ සිතුවිල්ලක් අපිට නිකන් ස්වභාවික වෙලාවකදී ඒ කියන්නේ පරයන්කේ තොරව වෙලාවකදී අපි ඒ තරම් දුරකට කල්පනාවක් කිරීමක් කරන්නේ නැහැ එකක් දෙකක් ඒක අර පුරුද්දන ස්වභාවයේ තේරෙනකොට අපි ඒක එතනින් අයින් වෙනවා කියලා. ඒක පරයන්කේදී මොකද වෙන්නේ ඒ වෙනකොට? ඒ වෙලාවේදී අර ඒක දිගට නිකන් එකතු වෙලා යන ගතියක් දුරට යන ස්වභාවයක් පේනවා. ඒක හිතීමක්ද ඒක තමයි විද්‍යානුකූල නිෂ්පාදන කියලා හැම නිර්මාණයක්ම වෙලා තියෙන්නේ හිතේ ඉස්සලම්. ඒක ඒක ස්වභාවයෙන් ඒක තෝරාගන්නේ ඒක වාසියක් වෙන මිනිහා. ඒකෙන් නිෂ්පාදනයක් හදන්න පුළුවන් නම් දැන් කාටවත් හිතෙන්නේ චින්තා චින්තකයෝ කියලා කියන්නේ. චින්තකයෝ කියන්නේ විවේකී වෙන ගංජ ගන්නවා කියන්නේ. ඒකට වෙන මොකක්වත් නැහැ. ඒකට එක එක අදහසක් අන්තිමට සුද්ධ වෙලා. ඒකට තියෙනවා මේ මනසත් එක හිතුවට මෙහාට එච්චර යන්නේ නැහැ. ඒ නිසා ඒකෙන් නිෂ්පාදනයක් හදන්න පුළුවන්. ගුරුත්වාකර්ෂණ කියලා එකක් හොයාගෙන තියෙනවා. එක එකක්වත් දැකලා නැහැ නේද? ඊට පස්සේ දැන් ලෝකෙම කෑවනේ ඕක. කෑවයි කියලා කියන බොරුවක් නං. තියෙන එකම දෙයයි මේ ලෝකේ සියල්ලම හරින ගුරුත්වාකර්ෂණ කියන්නේ. මේ මෑතකදී හොයාගත්තේ බලවත් සහ ස්ටියුම් ඉලෙක්ට්‍රොනික ආකර්ෂණයක් තියලා තියෙනවා. ඒක මේ ළඟ ළඟ වෙන එක. අර වගේ විශ්වගත එකක් නෙවෙයි. දැන් ඒකට ගුරුත්වාකර්ෂණ විරුද්ධ වෙන එකක් හොයාගත්තා. ඉතින් හොයා ගන්නකම් ගහුරු ලෝකෙට යන තාමත් වැඩ කරන්නේ ඕකේ. දැන් ඇපල් ගෙඩියක් කරනකොට කාටද ওই විදිහට කල්පනා වැටෙන්නේ? ඇපල් ගෙඩිය වැටෙන්නේ පොළොවට තියෙන ආකර්ෂණයකට කියලා. ඒ විවේකීව හිතෙන්නේ නැහනේ. අරූ දන්නවා මේක අල්ලුවොත් දෙන්න පුළුවන් ගමකට. ඒ ස්වභාවික වර්ණය කියලා කියන කියන්නේ බ්ලින්ක් කියලා කියනවා. ඒක කාටවත් වෙනවා. හරියට වෙන් කළා ඒක අල්ලගෙන මේකෙන් මෙහෙම නිර්මාණයක් කරන්න පුළුවන්. මේකෙන් මෙහෙම දේශපාලන පක්ෂයක් හදාන්න පුළුවන්. මේ නිෂ්පාදනයක් හදාන්න පුළුවන් කියලා හිතෙන්නේ යට තියෙන තණ්හාමාන දිට්ඨිය මේ ත්‍රිකෝණේ පාද තුන වගේනේ. දැන් සාමාන්‍ය ලෝකේ ඉන්නකොට සාමාන්‍යයෙන් හොඳට සියුම් කළ නැති දෙයක ඒ ඉලෙක්ට්‍රෝන ප්‍රෝසෝන ප්‍රේන්නේ නැනේ. මේ සෛල අනම්මනම් පේන්නේ නැහනේ හොඳට මයික්‍රොස්කෝප් එක දාමලා බැලුවොත් නේ පේන්නේ. දැන් මේක අල්ලගෙන ගිය ගමනක් නෙමෙයි දැනුම කියලා කියන්නේ. මේක අල්ලන්නේ කිය ගමනක් නෙමෙයි විද්‍යාව කියලා කියන්නේ. මේක අල්ලන්නේ කිය ගමනන්නේ තර්ක ශාස්ත්‍රය කියන්නේ. කවදා යන්න පුළුවන්ද කියලා අහන බුදුහාමුදුරේ ඒක සම්මාදිට්ඨිය වැත. මේකෙන් ගිහිල්ලා කවදාද සම්මාදිට්ඨියකට යයිද? අවුලෙන් අවුලට යන්නේ පඹ ගාලේ පැවිච්ච හිවලා වගේ. මේ ගණන් ගත යුතු නැති මේ කුණු කැලක් අරගෙන මේ නටන්නේ. බුදුරජාණන්සේ ඒකත් කෙලවරට ගිහිල්ලා කිව්වා ගැඩ්ඩක් නැහැ කියලා. විද්‍යාඥයන්ට යන්න බැරි තරම් ගිහිල්ලයි කිව්වේ. මේක තියෙන කියවන යාට එච්චර කල්පනා නැහැ. චුණු ඥානයක් නැහැ. චුණු ඥාන දෙන අපි වගේ නිෂ්පාදනය කරන්න එපාද? මෙහෙම මෙහෙම දේවල් කියලා. බුදුන්සේ ඔක්කොම එහා පැත්තට ගියාගේ නිස්සාර භාවයේ දැකලා කිව්වා. මේ සාමාන්‍ය වෙලාවට තියෙන ගණන් ගන්න නැති මනසක් තියෙනවා. හොඳටම ගණන් ගන්න මනසේ දෙකම ගණන් ගන්නේ තණ්හාමාන දිට්ඨිය තියෙන මිනිහට විතරයි. ඉතින් ඒක නිසා හිතක් හිතනවා හිතනවා කියන එකට තියෙනවා අසම්පජාන මනෝ සංඛාර කියලා જાතියක් තියෙනවා. අසම්පජාන වාග් සංක වාචී සංඛාර කියලා જાතියක් තියෙනවා. අසම්පජාන කාය සංඛාර කියලා. ඇබ්බැහි කියලා කියන්නේ. දැන් අපිට මොනවද දීපු ගමන් අපි තෝරන්නේ මොනව හරි කැම වලින් නැත්නම් පුද්ගලිය තෝරනකොට අපි අපි කායික වශයෙන් ඒ තෝරන්නේ ඒක දනගෙන නෙවෙයි වෙන්නේ. ඈත තියා මට ඕන කෙල්ල තේරෙනවා. ඒතර ඒ කෙල්ල දන්නෙත් නැහැ මම දන්නෙත් නැහැ. ඒ බන්ධනයක් එනවා ඒක. අපිට හිතෙන්නේ ඒ කෙල්ලේ වෙලාවේ ලස්සනට හිටියා. නෑ යක්ෂයෙක් තෝරනවා. බැඳලා ඉන්න මිනිස්සු හැම වෙලාවෙම අපි හිතන රූපෙට කියලා. නෑ. ඊට පස්සේ වචී සංඛාර දැන් එක්කෙනෙක් දකිනකොට මේ වචනේ කියනවා. මෙයා දකිනකොට වෙන වචනයක් කියනවා. දැන් මට ඕනේ නෑ මේ වචනේ කියන්න. කියන්න නැත කරන්න බෑ. ඒසි මනෝ සංකාර තියෙනවා. අසම්පජානයි. ඉතින් ඒක නිසා ඥානන්ත සාංශය ඒක විස්තර කරනවා. අටුවාචාර්යන් වහන්සේලා පස්ස වේදනා චේතනා පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර කියලානේ පස්ස පංචමක ධර්ම පෙන්නන්නේ. ඥානන්ද සාරි කියන ඉස්ලාම එන්නේ වේදනා සංඥා චේතනා. ඊට පස්සේ තමයි ස්පර්ශය සිද්ධ වෙන්නේ. ස්පර්ශය වෙන්නේ ඉස්සලා චේතනා පහළ වෙලා ඉවරයි. සංඥා කරලත් ඉවරයි. විඳලත් ඉවරයි. සංඥා වේදනා චේතනා පහ වුණාට පස්සේ තමයි ස්පර්ශ කරන්නේ. මේ ලක්ෂ්‍යයක් තිබුණාට ඔක්කොම මට ස්පර්ශ කරන්න බෑ. මම ආපాతගත වෙන්නේ මෙයාට සංඥා වශයෙන්, වේදනා වශයෙන්, චේතනා වශයෙන් තරහව කැමැත්තෝ අකමැත්ත තියෙනවා. ඒකට බැඳෙන. ඒකට අනිත් ඔක්කොම මැකිලා යනවා. ඉතින් ඒක කියනවා ඒකෙන් කොච්චරක් අටුවාව නොමගහැරලා තියෙනවද ස්පර්ශයෙන් පස්සේ වෙන්නේ කියලානේ අපිට. ඊට මට බඳකයි මෙල්බර්න්ලින් ප්‍රශ්නයක් අහුවා. සංසමේ පස්ස පංචපක ධර්මය මේ අටුවාව කියන්නේ පස්ස වේදනා සංඥා චේතනා මනසිකාරය. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ නාම ධර්ම වලට කියනකොට කියන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරය. පස්ස පස්සට දාලා. අරගේ පස්සේ ඉස්සරහට දාලා කියලා ඥාන දානසු විහිළුවට කියනවා. ඒ කියන්නේ අපි යමක් තෝරනකොට වැඩි වෙලා ඉවරයි. සංඥා අරගෙන ඉවරයි. යාගෙන චේතනාවත් වෙලා චේතනාවෙන් තමයි තේරෙන්නේ. ඊට ඉස්සෙල්ලා විඳලත් ඉවරයි. ඒ දේ කඩේදි ගන්නකොටම අපි පිඳලා ඉවරයි. ගෙදර ගිහිල්ලා කාලා බලනකොට ඒකේ දෙවෙනි කසාදේ. පළවෙනි මගුල සිද්ධ වෙන්නේ දකින්න වෙලාවේදීම. එතකොට ඊට ඉස්සෙල්ලා මේ වේදනා සංඥා චේතනා කාගේ න්‍යාය පත්‍රයට දුවන්නේ. දැන් මට ඉස්සෙල්ලා යන එකක් නෙමෙයි. මේ වේදන පස්සට ඉස්සලා යනවා. ගිහිල්ලා තෝරලා වුණ පස්සේ ස්පර්ශ වුණාට පස්සේ මම කියනවා හරි මම හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදී. එතකොට එනේ හිතවිලි මට ඉස්සලා කර්මානුකූල සකස් වෙලා තිබුණේ වනේ. ඇබ්බැහිය නිසා මොකක් හරි දෙයකින් පෙළ ගැහී. ඉතින් ඒක පිටිපස්සේනේ මම යන්නේ නැත්තම් මම යන්නේ නැත්තම් සතිය මේ මේ පස්සේ යන ඊට පස්සේනේ සතිය පහළ වෙන්නේ. ඒ ටික බුදුරජාණන් වහන්සේට පේනවා අපට පේන්නේ නැහැ. දැන් කියන තොපට පේන්නේ කර්ණ තෘෂ්ණාවෙන් පස්සේ ටික මම ඔබට කියන්නම් තෘෂ්ණාවට ඉස්සලා තමයි වේදනා ස්පර්ශ ඔක්කොම තියෙන ඒ ටික සර්කිට් එකේ ඇතුලේ තියෙන ක්‍රේඩිය එකේ සර්කිට් එක දැනගන්න ඕනේ බොත්තම් තද කරන එක විතරනේ ඩෑෂ්බෝඩ් එක විතරනේ ඕනේ රේඩියෝ හදන එක හදන්නවනේ ඩෑෂ්බෝඩ් එක පිටිපස්සේ මොකද්ද තියෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ ඩෑෂ්බෝඩ් එක පිටිපස්සේ තියෙන සර්කිට් එක දැකලා නේ කතා කරන්නේ කියලා කියන උඹලට ඕනේ නෑ මම දැකලා කියන්නේ ඔය ඩෑෂ්බෝඩ් එකේ වැඩ කරපන් තණ්හාවේ යහට කරගනි ඒක සමත ක්‍රමයි විපස්සනා ක්‍රමයට පිළිගන්නේ නැහැ. බුදුහාමුදුර මේට වැඩි යමක් දැකලා තියෙනවා. ඇයි අපිට බැරිද මට මට යමකට මනාපෙන්න ඉස්සෙල්ලා මට චේතනා පහළ වෙලා ඉවරයි. ඒක සංඥා වෙලා ඉවරයි. විඳලත් ඉවරයි. ඒක නිසා කියනවා ගෑණියක් දිහා බලනකොටම කාමීත්‍යාචාරය වෙලා ඉවරයි කියලා. පිරිමේ කාමයේ ගෑණියක් දිහා කාමයෙන් බලනකොට කාමීත්‍යාචාරය වෙලා ඉවරයි. ඊට පස්සේ ක්‍රියාවත් කරන්නයි ඔය මේ අන්තපුර හදාගෙන අනම්මන සෙල්ලම් කරනකොට පිරිමිනිදු පතන අවසර කල් රහස්තන මිස නොලැබෙන බැවින කියano කවුරුද වරදින බැඳිද දකින්නකොටම අබිරමණය කරලා ඉවරයි ඒ හිත ඒ තරම් ඉක්මනට ගිහිල්ලා ද්වේෂ කරනවා ද්වේෂ කරලා ඉවරයි ඊට පස්සේ ක්‍රියාවත් වීමයි සිද්ධ වෙන්නේ හරියට නිවන දැක්කට පස්සේ නිවන් මාර්ගය අපට ලැබෙන්නේ නිරෝධේ උනාට පස්සේ නිරෝධ ගාමී ප්‍රතිපදාව අපි හදාගන්නේ ඒ වගේම තමයි කෙලෙසේ පහළ වෙලා ඉවරයි. කෙලෙසේ සාක්ෂාත් කරන්නේ වෙනස ෂටගති මායාව ගති එක් එක්කුගේවත් අඩුවන්නේ නැහැ. කාට හරි හිතෙනවා මේ කටු ගහේ කටු උල් කරන්න වෙනම බ්ලේඩ් જાතියක් තියෙනවා කියලා. නේ කටු එහෙම තමයි. ඉතින් අපි ඔක්කොම එකනේ. අපිට ජඩගතිය පහළ වෙච්ච ගමන් මේක වසංග ගත්තොත් අපි නෝ ශිෂ්ටාචාරයි කියලා. උසාන කියනවා වසංග ගැව්වත් මස්සද්දා කුරුල්ලවද්දා කැලේට ගියා වතු හෙලිවෙන්ලු ඉන්නේ. කවුරුත් නැහැනේ ගස් කොළන් උට ලැජ්ජක් නැහැ. උට ලැජ්ජක් නැහැ. කුරුල්ලන්ට ලැජ්ජාත් නැහැ. ශිෂ්ට මිනිස්සෙක් ආපු ගමන් පඳුරකට හැංගෙනවලු. බුදුහාමුදුරුවෝ පඳුරට හැංගුණාට හෙළුව වැහෙනවද කියලා. රාජනිෂ් කියනවා එතෙන් එන්නේ ඔක්කොම කාමභෝගීන් ඔක්කොම ගෙන්නනවා. තොපි 60ක් ඇඳගෙන හිටියත් හෙළුවේ අඩිය තියෙනවනේ අකෝ. ඔය කොච්චර જાති වහගෙන මන්තේ හැට්ටේ දාගෙන මෙවට රැලි මාලා දාගෙන අනම්මනම් කියවට එළුව තියෙන කොයි පිරිමියක් බලන්න රෙදි අස්සෙන්නේ. ඔය රෙදි අඳගෙන හිටියද? ඉතින් එළුව අහන්න බෑ. අන්නේ වගේ අපේ හිත අපිට ඉස්සෙල්ලා ප්‍රකාශ වෙලා ඉවරයි. හොඳ ලස්සන සින්දුවක් කියනවා ඒක මයිලක් බඩු තියෙනවා. කෝයි පොත් ටික හංගලා. ඉතිහාස බලන්න. අර ටයිටල් එකක් දාලා තියෙන පොත මේ මේකත් තියෙනවා. ඔය වගේ එකක් තියෙනවා. කාඩ් තියෙන එකක් නැහැ නේ. වැඩ නැහැ නේද ඒකට කියලා කියන්නේ. අර හිත කතා කරය නමුත් මාගේ හද වචන නැතත් දොඩමලුයි කියලා. හිත හීලන ඒක මේකම එකක් තමයි මේ මේ වචන ගොළු වුණාට හිත කතා කරනවා. ඇතුලේ තියෙන මේ සිකාර. මම ඒවා පද වශයෙන් ලියලා තියනවා එක එකකට මම Nobel Prize දෙනවා මම කොලයක් අරගෙන ඒවා ලියනවාට. මේ හිත කතා කරනකොට වචන දොඩමයි. තමයි වචන දොඩමනට හිත ගොළු වෙලා. මේකෙන් කොහොමඩක්වත් ඔය හිතෙන් හිත අපි ඔක්කොම එකයි. ඊට පස්සේ වසංගන දෙයක් නැහැ නේ දැන්. දැන් අපි පිරිමි ඉන්නවනම් ඔය හෙළුව දැක්කයි කියලා ඔගේ දෙයක් ඇත්තේ නැහැ නේ. කෑනු කෙනෙක් හිටියොත් ෆයර්. කී පෙට්‍රල් වලට ලං කරන මොන භග්ගාල අල්ලනවා. පිරිමි පිරිමි ඉන්නවනේ ඕකේ උඩුකය නිරුවත් හිටි අර මේ කියලා ගානක් නැහැ. අන්න ඒ වගේ ඒ ගතිය මේ යෝගාවචරය දන්නේ නැති වුණොත් එයාගේ හිත කල්ැතෝ පණින ගතිය එනත හිතේ හිතන්නේක් නැති හිතීලි වගේක් තියෙනවා අපි ගා. thought without a thinker කියලා. අන්න ඒ අතින් බලන්න අපි කොච්චර අසරණද කියලා බලන්න. අපි කොච්චර ඒවා වසංගන හිටියත් මම ප්‍රකාශ කරන්නේ මම හොඳ ලස්සන වචන කතා කරනවා කපෝරි කන්නසුකි හදයන්ගම ලස්සන වචන කතා කරනවා එතුලේ ඒ වසන් ගැනීමටනේ අපි සදාචාරය කියලා කියන්නේ මං කියන්නේ සදාචාරය පයි කිය මම කියන්නේ මේ කාරණේ පිළිගනිමු දැන් ඇතුලේ තියෙන මේ කඩප්පුලි ගතියට ලැජ්ජ වෙන්න ගත්තොත් කොහෙද බෙත්තියි බුදු පත්‍යත් එක්ක තියුණා ඒහා සමාන නිවනක් තියෙනවනේ ඕක දකින්න එකනේ නිවන කියන්නේ ඔය කඩපුටි ගතිය දැක්කනම් දැකලා ප්‍රසිද්ධ කරන ඉතින් ඇත්ත තමයි. ඒ වගේ ඒ කාම වස්තු වලට ඇලෙන ගතිය සහ කාම විචාරට හිත දෙඩමළු වෙනවා. මේක මගේ මමමද? එහෙ නැත්නම් වැඩේ වෙන්නේ ඉස්සෙල්ලා කියන්නේ හොරාට ඉස්සෙල්ලා ගේල් කරන වැඩ පයින්නවා. ඉතින් ඒකේ ඥාන පරිමකමක් තියෙනවා. බඩු නෑ පේනවනේ. <laughs> ඒක වැඩක් නෑ යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද කියලා තියෙනවා. මම මේ ලෑස්ති කරගෙන ඉන්නේ අඩු ගානේ අපේ කට්ටියට ඕන වෙනකොට දෙන්න. ඒ මේ ස්පයිරල් පොතක් තියෙනවා. ඒකේ ඔය මට ඕන කරන සින්දු දැන් හතරක් පහක් ලියවිලා තියෙනවා. මේ ගත්තාම මේ අලුත් එකක් කීය හම්බුණා. ඒක නිසා ඒ අර හිත වචන නැතත් දොඩමලුයි. ඒ කියන්නේ දෙන්න කිල්ලේ කොල්ලේ හම්බුනාට පස්සේ අත් දෙක ඒ නිකන් කිචි කිචි කිචි කිචි කාල මැසේජස් වගේක් යනවා. ආයි දෙකක් නැහැ. ඒක වළක්වන්න බෑ. ඒ කර්ම ඊට පස්සේ බලනකොට ඉන්දියාවේ ඉන්න මිනිස්සුන්ගේ ආකර්ෂණය ඉන්දියා ජනතාවට. රෝමේ ඉන්න කට්ටියගේ රෝමෙට. ඔය ඉද්ගා කේසි කතා කරනවා තොගයක් තොන් ගන්න කද්දාකත් ඉන්දියානු සාහිත්‍ය ගැන කතා කරන්නේ. බුදුජානනාංශයේ ජාතක 550ක් කියනවා. රෝමන් ඉතිහාසයක් ගැන වටහිර ලෝකයක් ගැන පොඩි දේවල් කතාවක් නැහැ. ඒ තමන්ගේ චින්තනයේ හැටියට ඒ ඒ කතා ඒ රෝම කතා ඒ තනිකරම නිකන් බටහිර ලෝකයට ගැලපෙන්න. මේක ඉන්දියානු ලෝකයේ ඒකේ තමයි කතන්දරය යන්නේ. ඒ කියන්නේ මේ වේදිකාව ඇතුලේ තමයි අපිට ඒක ඉඳගෙන වෙන දෙයක් බලන්න බ්‍රහ්ම ලෝකයක් බලන්න දේව ලෝකයක් අපිට ඒක කරන්න වෙලාවක් නැහැ. ඒ නිසා මේක කලින් හදපු මේම නිකන් මේ ඇඳ ගහලා ඇඳ දිගේ දක්කන හරක් රැණක් ඉන්නේ මේකේ. නිසා එකෙක් යනවා මුල අරගෙන. නායක ගුණ යනවා. ඒක අයිතිකාරයට ඔසෙ විදියට නෙමෙයි යන්නේ. ඒක වේදනා සංඥා චේතනා. ඒ ඇඟිලි පහට දාලා කතා කරන වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. පස්ස කියන්නේ මේ කියන්නේ අපි ඉන්ඩිකේටර් කරන්නේ ඉන්ඩිකේටර් ෆින්ගර් එක ඒක සංඥා ඊට පස්සේ මානසිකාරය තමයි අන්තිමට මානසිකාරය තමයි පාපට ඇඟිල්ල කියලා ඥානසෝද හරියට පෙන්වන්න හදනවා ඒකෙන් පෙන්වන්නේ ඔබ හිතන්නේ ඉස්සෙල්ලා චේතනා පහළ වෙලා ඉවරයි සංඥා පහළ අඳුනගෙන ඉවරයි මේක මොකද්ද කියලා නෑ ඊයේ මම අර බැලුවා එකක් ඒක කියන අවුරුදු 3 දී කිසිම චාරයක් නැති ළමෙක් වගේ නැහැසිරෙන්නේ. නමුත් ළමෙද්දියා බලනකොට අවුරුදු 3 වැඩෙන වයසේදී වැඩෙන මොලේ වර්ධනය 1 සිට 3 දක්වා 10 සිට 13 දක්වා තියෙන අවුරුදු තුනත් එක්ක සම්සන්දනය කරන්නත් බැරිලු. 20 ඉඳලා 23 දක්වා තියෙන එක සංසන්දනය පුදුමාකාර විදියට ඒ ළමයා ඒ පරිසරයෙන් පරිසරයට සතුටු ගන්න ඒක තමයි මුළු ජීවිතේටම බලපාන්නේ. ඉතින් දරුවා ඒ පරිසරයේ උපදින්නේ කොහොමද? ප්‍රතිරූපේ යවිල්ල වැටෙන්නේ කොහොමද? අහම්බයක් තමයි. බලනකොට අහම්බෙකුත් නෙවෙයි. ඊට පස්සේ ඒක තියෙනවා ඒව අහුලා ගන්නවා. අහුලාගෙන ඒක තමයි ආපහු ප්‍රී ප්‍රොඩියුස් කරන්නේ ඩිකෝඩින් කෝඩින් එකක් කරනවා. ඊට පස්සේ අපි ඒක රැකගන්න ජාතිය කියලා ආගම කියලා මාගේ මේ සටන. රට ජාති ආගම වෙනුවෙන් කියවට පස්සේ අපි හුරේ කියලා. බුදුජානනාථේ බණෝ අනි අම්මේ දිමුන්දලා ඒ තමන් අර අසු කරවියේ වැටිච්ච පණුවට කරවිල දීත්ත තේරෙන්නේ නැහැ කියනවනේ. ඌ කාගෙන ඇතුළට යනවා. ඒ වගේ අහුවෙච්ච තැන බදාගෙන ඊට පස්සේ හැදෙන මේ චේතනා ටික ඊට පස්සේ මේ සංඥා ටිකේ මෙයා මගේ සංඥාවට සම වෙනවා නම් මට පොයිට වැඩි යාළුවෙක් නැහැ. මෙයාත් මං හිතන විදිහටම හිතන්නේ. දෙන්නම් මැට්ටෝ. දෙන්නා එක පිස්සුව තියෙනවා නම් ෂෝ. දැන් බැරි වෙලා හරි මූ කතාව කියලා හෝ නොදැන හෝ මගේ සංඥාවට කියන්නේ මට එක පාට ටක් ගාලා ක්ලික් වෙනවා. මේක මේ පිටින් මෙහෙම හිටියට මම ඇතුලේ සර්පයා. මූ මූ මේ සංඥාව මගේ එක නෙමෙයි තියෙන්නේ. ඉතින් කොහොම හරි කරලා මම කරන්නේ මේක අවසල කියන තෝපේන ඔකට පෙන්න මම කිව්වේ බොරුද? ඕ. ඉතින් ඒකම තමයි වෙන්න දෙයක් නැහැ. Tamange සමාන සංඥාව තියෙනවනම් කක්ක වුණා ප්‍රශ්නයක් නැහැ. ඕනම දේ සාධාරණීකරණය කරනවා. එහෙනම් මම කරන වැරදි ඉතින් තමයි දෙන්න එපා ඒක ස්වභාවිකයිනේ. හැබැයි මූකට වැරදි. අයුවා කොහෙද? ගණ්ඩෝ ව්‍යවස්ථාව, ගේන්න කඩුව, විනිශ්චය කරන්න කපන්න. ඒවා මම පැත්තට කඩුව දික් කරන්න එපා මම විනිශ්චයකාරයෙක්. මේ කුණුවරප ලෝකයක් තියෙන. ඔක්කොමලා සබ්‍රහ්මචාරී වෙනකොට අමාරුයි ඒක කරන්න. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවානේ. සත්පුරුෂය සම්බ්‍රහ්ම අපි ඔක්කොම එකම සමාන සමෝ භ්‍රමචරි රකින්න. ඒකට ඕන කෙනෙකුට ඕන කෙනෙකුට දක්වන්න ඕන. වෙන්නේ නැත්නම් අපි පවර්ණ කළ වැඩකුත් නැහැ. එහෙම නැත්නම් ඔය අර අසම්පජාන මනෝ සංඛාරය ඒ පුද්ගලයා තේරෙන්නේ මොකද එයාගේම නිෂ්පාදනයක් විදිහට නෙන්නේ. එයා දන්නේ කාගේ න්‍යාය පත්‍රයටද යන්නේ කියලා. අවසරයි තමයි එතන එතන කර්මයක් විදිහට රැස්වීමක් වෙනවා. බය මනාපමනා පහළ වෙච්ච තැනින්ද කර්මය. ඒ උනාට ප්‍රශ්නයක් නැහැ. ඒක මගේ කියාගත්ත ගමන් ප්‍රශ්න වෙනවා. වෙච්ච දෙයට වෙච්ච සිද්ධිය බලාගෙන කියාට ප්‍රශ්නයක් නැහැ. ඒක කියන්නේ තමන්ගේ අල්ලගත්තොත් ඒක සිද්ධිය බැලීමමයි විවංශමනස්ක. දැලිය නැත්තම් නිවන් දකින්න බෑ. දැන් මේ මාළව්වා කෙරෙන දේ මම කරන දෙයද? මෙයා නෑ කියවට ඔක ප්‍රශ්න නෑ ඒකේ. මම මේ මම මේ කියනවා. මට ඕන දෙයද මේ කියවෙන්නේ. නැද්ද කියලා මට එතනද සතුටුමත් වෙන්න පුළුවන් කියලා නේ බුදුහාමුදුර කියන්නේ. ඔබ වග වෙන්න ඕනේ. දැනගත්තන් නැතත් වග වෙයක්. අඩු ගන්න බැන්න තමවගනි. ප්‍රශ්නයක් නෑ මොකද හානියක් වෙලා තියෙනවා. නැත්තම් උදව්වක් වෙලා තියෙනවා. මගේ වචන පිට වෙන්නේ තණ්හාමාන දිටි වඩන්න මිසක් කාටවත් උදව් කරන්නක කාටවත් දානි කරන්න නෙවෙයි. මගේ තණ්හාමාන දිටි වඩන්න. ඒක තේරුම් ගන්න මේ දර්පණ තලේ පේන්න එපායි මේක. ඒක පිළිමිබුවක් විතරනේ. අන්නේ පිළිමි වෙන දර්පණේ අවශ්‍යයි. ප්‍රතිවේශාකෙන්තරෝ පිළිමිබුවකින්තරෝ අපිට කදාකත් මේ සෝබාලංකාරේ මෝනේ. Tamanට දැක ගන්නට බෑනේ. බලන්නේ ඒ ශ්‍රියාව කැඩපතට ඉබීලා. ඊටු කැලල මතක නැහැ. මට ඔච්චරයි මට ඊට පස්සේ තව තියෙනවා ඔගේ මේ මේ අන්න 13 කුටිය මම ඒවනම් 13 කුටියක් ඇවල තුන මේ ළඟට ගියා. අන්න ඒ වගේ බලන්න ඒ පුදුම ওই පරණ සින්දු දැන් වගේ සෙවල සින්දු නෙවෙයි. දැන් තියෙන හරිය ප්‍රේමෙමයි උදේ ඉඳලා හැන්ද වෙනකම් ප්‍රේමෙම තමයි. වැඩ වැඩක්ම නැහැ. අරකේම නැහැ මොන මොන හරි ටිකක් ඔය මේවා තියෙන නිසා අපි මේ කරන දේ අපිට මේ මේ නාඩගමේ අපිට කරන්න තියෙන දෙබස් ටික මේ. අපි ඒක ලැහැත්ති කරලා කියලා කියනවා. එයාර මේ තුම්මන් හන්දියේ ඌ හැඩිදරි සිංහලයා ඌට ද්‍රවිඩේ කියන්න බෑ. නවතිනු දොර උඩ කියලා කියන්නේ. <laughs> ඒකමයි කියන්නේ. gadu kadu එනු සටන නවතිනු දොර උඩ කියලා. ඒ ද්‍රවිඩේ කියන්නේ බෑ. ඉතින් ඌමයි ගන්න අන්තිමට. රජු ඉතින් ඌ දොර උඩ කියලා තමයි කියන්නේ. මාගම සීකරක වැඩ. ඉතින් අපෙත් තියෙන සමාන වචන කියවෙන්නෙම නැහැ. කොච්චර හිතාන ගියත් හරියට දැන් ලොකු සංජය කතා කරන්න බයන කවදාවත් නරක වචන හරියට ඉංග්‍රීසි වචන තිබ්බත් හරියට ප්‍රොනන්සියේෂන්. කියන්නේ කියන එක වැදක් නැහැ උන්වහන්සේට. කියන ක්‍රමේ හරියටම පඬිසාංශෙත් ඒ වගේ. පඬිසා ටිකක් કૃත්‍රිම ගතිය පේන උන්වහන්සේ. තාඨමන බව පේනවා. හරි හරි සෙල්ලක්කාරයි. ලොකු සංජයක නෑ. ඒක මුළු චරිතයම පුදුම හික්මිච්ච චරිතයක්. ඒ දෙන්නනම් මං ගැලපෙන්නෙම නෑ. මගේ ජාතිය කොහොමද මොකද මම දඩස් ගාලා එළියට දානවා. ලොකු දෙනා දන්නවා මේ එළියට දාන එක නරකක් නෑ කියලා. ඒනොට කියනවා හරි නෑ ඒ හොඳ නෑ. එහෙම කරන්න එපා. දිනක දිහා බලනකොට ඉතින් කියන රංගපාන්න එපයි කියලා කිය රංගපාපන් කියලා කියන්නේ නෑ. නොකිය කියනවා මම ළඟදී ධම්ම ඥානාරාමයට ගියාට පස්සේ අරිය සිල්සාන්ත හම්බෙන්න ගියා. බොහෝ මොදල කතා කරන සත්‍යපාස කරන බොහෝ මේලයි. යනකොට padi පෙළේ අන්තිම padiයට නැගලා මිරාවත් කියනවා කියනවලු ධම්මජීවට ඉන්දිය සංවරේ නැහැ කියනවා. දහන සාරජි මෙහෙම හම්බ වෙනවා කවදාවත් මොන දේ බලන්නේ කවදාවත් නැහැ. දාහන් ටික ගත්ත මම විදකවම කරන ගණන් ගන්නෙම නැහැ. ඒ තරමටම ඉන්දිය සංවරේ. ධම්මජීවගේ වෙලා තියෙන්නේ මේ මේ මම මනම අහනවලු අරුඩටලා ඉඳගෙන. ඉන්දිය සංවරේ නැහැ කියලා. ඉතින් එතෙන්දී මේ ඒකයි මේකයි දෙක ගත්තාම මේ මේ ඒ ඒ ධම්ම ජීවිතේ තියෙන ගතියත් ওই කියන චේතනා සංඥාද ප්‍රകൃතියද කියලා කියන්න බෑ මිනිස්සු දකින්න සංඥා වෙන්නේ මනින්නේ මේක මහ පුදුමාකාර ඕනියමක් තියෙන්නේ මේ කොටු වෙලා අපි තනි කරම මේ මේ හිර කඳ උරක ඉන්නේ සංස්කාර කරලා දෙන තද්ද බල හිර කඳ උරකට වෙලා විඥානයේ සුවසේ ඇතුළට වෙලා ඉන්නව ගේගෙන් බවාගේ එළිය බලන්න කැමති නැහැ බැලුවොත් බොරුයි නොපුරුදු ඒවට බෑ හැඩ ගැහෙන්න බෑ දැන් වයසයි මොනව කරන්නද කියලා අර ලඟුම් පොලි ලඟ බල්ලා වගේ එහෙමම ඉන්නවා. අවසරයෙන් ඉන්ද්‍රිය භාවනා සූත්‍රය ඇයි එතකොට අර ස්පර්ශය නැතුව මේ ඒ කියන්නේ ස්පර්ශය ඉස්සරහට වගේ අරගෙන කතා කරන ගතියක් තියෙනවා. නෑ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය ඇයි එහෙම කියන්නේ? කියන්නේ යමක් ස්පර්ශ වෙනවා ඒ ස්පර්ශය විඳිනවා කියලා ඒ විදිහට යන්නේ සම්මත. නෑ නෑ ඒක කියනවනේ සීක පුද්ගලයාට එයාගේ හිත පිට යනවා. ඒ පිටියම් පිටොන්ද අට්ඨියති හරායච ජගුච්ඡති. අනිච්චා සංඥා කැමති නැති වෙනවා. ඉවලා ඉවරයි. අනිච්චා සංඥා අනිච්ච සංඥා කියලා මේක පැටලවගත්ත එකට තමයි ඔය මේ හම්දුරු අබේ හම්දුරු වහරක ඒක තමයි යාගේ පොයින්ට් එක. මුළු තේරවාදයෙන් පටලවාගෙන තියෙන අනිච්ච කියන එකයි අනිච්චා කියන එකයි තේරුම් ගන්න බෑ තේරවාදෙට. අනිච්චා කියන්නේ අකමැති වෙනවා. ඉතින් වෙලා ඉවරයි. හැබැයි මම අනුමත කරන්නේ ඒක. අට්ඨියති කියන්නේ එතන සම්තිට්ඨති කරන්නේ අට්ඨිය. සම්තිට්ඨති කියන්නේ අනිත් පැත්ත. හරහා ඇති ලැජ්ජ වේදපත් වෙනවා. පසීදති වෙන්නේ. ජිකුච්චති. මයදින් මියාමට වෙනකොටම බැනෙනවා. එහෙම නැත්නම් මොන හරි නුරුස්නා ගතියක් අනේ හොඳ නැහැ. පළච්චාවයි කියලා හිතෙනවා. ඊට පස්සේ පස්සේ හිතෙනවා. මොකද උච්චතර දුරින්දලා අපේක ඒක මයති වෙච්ච දෙය හරිනෑනේ කියලා අට්ඨියති හරහා ඇති ජිකුච්චති. ඒකට අනිච්චා සංඥා කියලා තමයි ගිරිමානන්ද තියෙන නිසා අනිච්ච සංඥා කියලා එකක් තියෙනවා සබ්බ සංකාරයේසු අනිච්චා සංඥා කියලා. සබ්බ සංකාරයේසු අට්ඨියති හරහති ජෙගුච්ඡති. මම දන්න කීප දෙනෙකුට දාලා බලුවා ඒකට අටුවාව දෙන්නේ අනිච්චන් දුක්ඛං අනත්තං කියලා. ඉතින් ඒක වහරක ස්වාමීන් වහන්සේ ඉතින් මං ගියාට පස්සේ ඔය ටොරොන්ටෝ මහවිහාරයේ හැමදෙරෝ ඔය පොයින්ට්ස් දෙක තුනක් කරන සාකච්ඡාවට. ඒ හැමදෙරෝ මහරකම හොඳ වැඩිමන් රිසර්ච් මං කමෙන් සංසි මේ අබේ හැමදෙරෝ කවුරුණත් ත්‍රිපිටකේ කියන කාරණාව ඇත්ත. කියවලා බලන්න ඉන්දිය භාවනා සූත්‍රය. ඒකේ තියෙන්නේ මේ සීක පුද්ගලයා චක්කුණ රූපන් දිස්සා උපජ්ජිත මනාපං උපජ්ජිත අමනාප උපජ්ජිත මනාපමනා. තස්ස උපජ්ජිත උපජ්ජිත මනාපේන අමනාපේන මනාපමනාපේන අට්ඨියති හරායති ජිගුච්ඡති. ඒ ඉස්සල්ලායි. ඒ කියන්නේ අසුතත් පුතඥය එයා දන්නා දැන් කෙලවුණයි කියලා. හොඳටම තේරෙනවලු. මට මේ මේ මනුස්සයා දකින්නකොට මනාපයක් පහළ වුණා. මනාපයක් පහළ වුණා. නැත්නම් අඩු ගන්න මනාප මනාප දෙක පහළ වුණා. ඒකත් අට්ටිය තියරා හිතේ කුච්චේ. දෙක පහළ වෙනවා කියන සම්මත ඒ කියන්නේ උපේක්ෂාව. උපේක්ෂාව ඇවිල්ලා. උපේක්ෂාව හරි පහළ වෙනවා. ඒකට ඔයාගන්න අමතක කරන්නේ මෙයාට උපේක්ෂා කරන්නේ. දැන් කවුරු හරි පිළිබඳ උපේක්ෂාව පහනවයි කියලා කියන්නේ අනිත් හරි අමතක කරන්න එක්ක මනාප අමනාප උපේක්ෂා. තුනම මාව මත් කරනවානේ. සමස්තේ පෙන්වන්නේ නැහැනේ මට. එකට අවධානය යොමු කරනවානේ. ඇදබැඳ තබනවනේ. ඒ ඇදබැඳ තබීම හරහානේ අපි කතන්දරේ ගොතන්නේ. ඉතිහාසය යන්නේ. නමුත් මෙච්චර විචල්්‍ය සාධක රාශියක් අමතක කරාට වන්දිගේ වන්න එපායි. එකකට මනාපුණ අමනාපුණ නැත්නම් මනාපමනාප පහල වෙනවා. අපිට බණ කීතගේ මනාපෙට අමනාපෙට මනාපමනාපෙට බණ කියනකොට ඒකනේ වෙන්න ඕනේ නේද කියලා හිතෙනවා. නෑ ඒත් අහුවෙලා. ඊට පස්සේ කියන්නේ අහුවෙච්ච දෙයට අට්ටියති හරහාති නැති කරන්න බෑ. ඉතින් හෙටත් එනවා. මම මේක ආඩම්බරයට කරන්නේ. අර සම්තිත්‍ත්‍ති පසීදති කියන මේ කියන කාරණාවල අනිත් පැත්ත. මේක ප්‍රසාදය. ඒක අප්‍රසාදේ අට්ඨියති හරායති දෙගුච්ඡති. ඒක පාවොක්සයිඩ් බාරගත්ත හැබැයි. පාවොක්සයිඩ් මං හව පොල්ගසෝවිට ඉඳදී අර ජම් සංසේ දෙන්නම ඉන්න වෙලාවේ වෙන වෙන තැන් වලදී ඇහුවේ. මේ එතකොට ඔක කියලා දුන්නේ එතකොට ෆ්‍රී මෙර්කෝෆ් කවුද අර මේ ටික ශ්ලෝකෙන් හාමුදුර සිවුරු හැදී අයිය පෙරදත් හෙටන් දෙවනවා කියලා තන සුජිත් අතේ හාමුදුරනේ පොත් ටික මෙහෙට පුස්තකාලයට දාන්නයි කියලා. මිර්කෝ ෆ්‍රීබා. ෆ්‍රීබා කතා කරලා ඒ ඔක්කොම ශ්‍රාවකයන්ට කියලා දෙනවලු මේ ගිරිමානන්ද සූත්‍රයේ ඇයි මේ අනිච්ච සංඥාව දෙසරේක මේ වචනේ වරද්දාගෙන තියෙන්නේ අනිච්ච අනිච්චා. අනිච්ච පළවෙනි කියන්නේ න නිච්ඡති කියන එක. අනිත් එක න ඉච්ඡති කියන එක. න ඉච්ඡති තමයි මෙතන ගන්නේ ඉච්ඡති කියන්නේ කැමැති වෙනවා. දැන් මෙතන කියලා තියෙන්නේ නේව සංඥා නා සංඥාට වඩා අකේ මේ නේ අකින්චඤ්ඤායතන නේව සංඥානසල කැමැති වෙනවා. නින්දේ බාන තියෙන්නේ අකමැති වෙනවා. අට්ටියති හරායති jigucchati. ඒක කොතරම් සියුම්ද හැබැයි ඒක ඕලාරිකයි පටිච්චසමුප්පන්නයි සංකතයි. ඒකයි බුදුහාමරණ බර කියන්න පුළුවන්. ඒක තමයි බයලජ්ජා දෙකේ සියුම් අවස්ථාවේ වැරද්ද කරනවා. කෙරුවට මොකද? දියබරු කිව්වත් කටබරු කියන්නේ නැහැ. අටබරු කිව්වත් දියබරු කියන්නේ නැහැ. ඒක හෙලි කිරීම තමයි පවාරණය කියන්නේ. ඒක තමයි කමඨාන් සුද්ධ කරන. ඒත්තර මම හිතුවේ නැහැ. නමුත් බලනකොට මම මුලමැද බලනකොට අගමඩ පේන්නේ නැහැ. මුලමැද අග මමත කරනකොට අග පේනවා. මට තුන එක සැරේ පේන්නේ නැහැ. ජීම කියන්නේ තු කොහොම එයා කිව්වොත් මට හොඳට මුලමැද අග පේනවා කියලා බොරුවනේ. කරන්න බෑනේ. අම් කොච්චර කල් යනවද කියන්නේ මම අරමුණටත් හිත දාලා වම විතර උත් බලනකොටත් මුලමැද අග පේනොත් අග පේන්නේ නැහැ. දැන් මුලමැද පේන්නේ නැත්නම් අග පේනවා කියලා මේ තුනම පේන්නේ නැහැ. කරන්න බෑ හිතකට. ඉතින් කතා කරන්න ගියාම මට වෙන විනාඩි 10කද එක දිගට මං ආනාපාන බැලුවා කියන සම්පප්පලාප නෙවෙයි. පණ්ඩිසාංශ කියන ඕකට සමහර හරි බයයි හොම කියනකොට. සම්පප්පලාප නෙවෙයි මේ අසම්පජාන මනෝ සංඛාර. ඉතින් අපි කොහොම මොනවා කතා කරත් අහුවෙලා. ක්‍රියා නොකර ඉන්නකොට බලන්න මොකක්වත් නැහැ නේ අහුවෙන්නේ. කායික වාචික මානසික ක්‍රියා අක්‍රිය වෙලා ඉන්නකොට ඒ ටික නතර වෙනවනේ. කරන හැම ක්‍රියාවකදීම ඕන මැෂින් එකක් වැඩ කරනකොට ඝර්ෂණයක් තියෙනවනේ වැඩ නොකරන වෙලාවේ. ඝර්ෂණ නැති මැෂින් එකක් නැහැ. ඊර්ෂියක් අදාට එෆිෂන්සි නැහැ. අන්න ඒ වගේ ක්‍රියා නොකර ඉන්න පුළුවන් මනුස්සයට විතරයි. අපි නොකර හිටියට ප්‍රතිපදාවකට ක්‍රියාත්මක නොවි ඉන්නවනේ ඒක වැඩක් නැහැ නේ. ප්‍රතිපදාවට ගිහිල්ලා බලන්න කය නැත කරන්න, වචේ නැත කරන්න, හිතත් නැත කරලා බලන්න මොකද වෙන්නේ කියලා. නිවම්ම තමයි. මම හැබැයි අද බණට කිව්වේ නෑ හිතනවයි හිතනවයි කියන එක. වචන දෙක කිව්වා. ඔබනෝ වෙදි මම කියලා කිව්වා කියලා. අනිත් උන්ට අහුවෙන්නෙත් නෑ. අනිකටෙන් අහුව සාකච්ඡාවේ මම පරද්දතයි මට දැන්. පටෝන නම් දිනන්න පුළුවන්. ඊට වැඩි ලේහි බාර අරගෙන උඹත් හරි මාත් හරි අපි දෙන ෂේප් වෙලා ඉමු කියන එක ලේහි. පණි පොත හොයලා දුන්නේ නැහැ. ඈ? නෑ ඒක තමයි අවුරුහට පස්සේ කොහොම හරි කමන්නේ කතාව හරි නිසා අපි මෙතනින් සාකච්ඡාව නතර කරනවා මම හිතන්නේ විනාඩි 30ක් විතර අරගෙන තියෙනවා සාකච්ඡාව වශයෙන් මම හිතන්නේ කාලේ නාස්ති කරුවයි කියලා අපි ඊතාවතා ಜಾති ගාථා සජ්ජායනාවකටපත් වෙලා සතිವಾರේ නිමව සටහන් කරනවා ඊතාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ